අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා උච්ච සම්පන්න පින්වත්නි අපි අපේ 71 වන භාවනා වැඩසටහනේ 72 වන භාවනා වැඩසටහනේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම සාකච්ඡාව සඳහායි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වෙනකොට ඇත්තටම සමාරම්භක වැඩ රාශියක් යෝගාචර පිළිසෙපැත්තෙන් බණවට සිද්ධ වෙලා තියෙන්නේ. නම් වශයෙන් කියනවා නම් සීලම පිරිස් වලට කාලසටහන සහ මේ ස්ථානය පිළිබඳ විවස්ථාවල් හඳුන්වා දීලා තියෙනවා. භාවනා කිරීම සම්බන්ධව පරියන්ක වශයෙන් සක්මන වශයෙන් එදින්දා ජීවිතේ සතිය පැවැත්වීම වශයෙන් මූලික කමඨහන් පිළිබඳව දේශනය අහන්න ලැබිලා තියෙනවා. ඒ වගේම ඊපින්වතුන් සඳහා සීල සමාදානයේ සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මම අද මේ කරන්න බලාපොරොත්තු වෙන ධර්ම සාකච්ඡාව යන්නේ ඒ තුන ඒ නම් කරපු කාරණා තුනට දැන් සම්බන්ධ සම්පූර්ණයි කියලා හිතාගෙනයි. එසේ නමුත් කාට හරි ඒ හඳුනා දෙන විවස්ථාව සහ කාලසටහන පිළිබඳ ප්‍රශ්න තියෙනවනම් එහෙම නැත්නම් ඒ මූලික කමඨහන් දේශනය පිළිබඳව විස්තර කර ගැනීම මේ පිරිසුදු කර ගැනීම නොතේරණ තැන් තියෙනවනම් එහෙම නැත්නම් තමයි මේ අරසා කළ රකින්න සීලය පිළිබඳව වැඩසටහනකට මුහුණ දෙන කෙනෙක් වශයෙන් දත යුතු මූලික කරුණු පිළිබඳ පටලවිලි තියෙනවනම් ඒකත් මේ ධර්ම සාකච්ඡාව ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. ඊට අමතරව තමන් බණ භාවනා කරනකොට එහෙම නැත්නම් තමන් ගත කරන මේ ආධ්‍යාත්මික ජීවිතය ගත කරනකොට මතුවෙන ප්‍රශ්න තමයි අපි ධර්ම සාකච්ඡාව ඉදිරිපත් කරන්නේ. ඒwidetildeවා පැරණි අපේ තිබිච්ච ක්‍රමය දන්නේ නැත්තෝ කල්ලාතෝ ලියලා ප්‍රශ්න පෙට්ටියකට දාලා තියෙනවා. ඉතින් අපි මේ ලිඛිත ප්‍රශ්න වලින් අපේ සතිವಾರේ පටන් ගන්නවා. නමුත් ආරාධනා කරනවා අපි වෙන කාට හරි ඒ වගේ සභාවේ යන අතර වාරෙදී වෙන ප්‍රශ්න මොනවාරි තියෙනවා ප්‍රකාශන තියෙනවා නැත්නම් මේ ඉදිරිපත් වෙන කරුණු පිළිබඳව කිවිතියමක් තියෙනවා එයත් අඬ ඒක සභාගත කරන්නයි කියලා ආරාධනා කරනවා ඒ සඳහා වෙනම මයික් එකක් සභාවට දීලා තියෙනවා. ඒ මයික් එක ක්‍රියා විරහිත කරලා තියෙන්නේ. අතර ගත්තට පස්සේ ඒකේ ස්විච් එක නැත්තම් බොත්තම දෙසරයක් ඉස්සරහට تعلق කරපුවාම ඒක ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙනකොට මම මේ මයික් එකට කතා කරන ස්වරූපේ කෝණකින් ඒ තරම් සමීප වෙලා කතා කරොත් Tamanටම Taman කතා කරන එකේ සද්දේ ස්පීකර් වලින් ඇහෙන්න පුළුවන්. ඒ නිසා කතා කරනකොට මයික් එකට කතා කරන ප්‍රශ්නයක් මතුවෙනවා Tamanට මේ මයික් එක පිළිවෙල සකස් කරගෙන සභාවට ඇහෙන බවට වග බලා ගන්නයි Taman කියන්න බලාපොරොත්තු වෙන දේ කියන්නයි ගියාම සමාජ සබකෝල වෙනවා. සමාජලාට ඒක ප්‍රශ්නයක් වෙනවා. ඉතින් අපි ඒ ගැන සමාව ඇදිනවා. නමුත් ඒකේ ඉල්ලීමක් මේ වැඩමුළුවට සම්බන්ධ නොවි මේ වාර්තාගත වෙච්ච තොරතුරු වහන දිනෝදාහගේ ඉල්ලීමක් තියෙනවා ප්‍රශ්නත් සභාගත වෙන්න ඕනේ ප්‍රශ්නත් වාර්තාගත වෙන්න ඕනේ ප්‍රකාශනත් වාර්තාගත වෙන්න ඕනේ කියලා. ඒක නිසා ඒ අය වෙනුවෙන් අනුකම්පා කරලා ප්‍රකාශ කරන්න තියෙනවා නම් කරුණාකරලා ඒ මයික් එක පාවිච්චි කරන්න කාට හරි කතා කරන්න අවශ්‍ය නම් මයිලීමක් කරනවා අත උසල සංඥා කරන්න. එතකොට අපිට මේ මයික් එක යාට දෙන්න පුළුවන්. එතකොට සභාතර වාරයේදී හෝ ඉඳ ලැබෙන වෙලාවක අවශ්‍ය දේ සභාගත කරන්න පුළුවන්. ඉතින් මේ මූලික හඳුනා ගැනීමෙන් පස්සේ අපි බලාපොරොත්තු වෙනවා පළවෙනිම ධර්ම සාකච්ඡා වාරේ පටන් ගන්න. ඉතින් ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා මම අපේ ඍජු මාත්‍යාගෙන් කාර්මිකව ඉල්ලා සිටිනවා. අවසරයි ගත්ත ස්වාමින් වහන්සේ මම භාවනාවට ආධුනිකෙක් මේ. එය ආරම්භ කිරීමට උත්සාහ කිරීමේදී කරකැවිල්ල සහ වමනය ඇතිවන ලක්ෂණ පහළ වේ. ඒ මගහරවා ගැනීමට කල හැකි පිළිමක් සඳහන් කළ මැනවි. ඊවන් සරණයි. මම කියන්න බැරි වෙච්ච තව කාරණාවක් තමයි මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙනකොට මට සමහර විටක සිද්ධ වෙනවා ඒ ප්‍රශ්න කරුගෙන් ප්‍රශ්නකාරියගෙන් අරස් ප්‍රශ්න දැනගන්න මේ ප්‍රශ්නේ යථාර්ථය දැනගන්න. ඉතින් මේ ප්‍රශ්න කරපෙන්නාගෙත් මම කැමැති දැනගන්න මම භාවනාව පටන් ගන්නකොට කියන වාක්‍ය පොඩ්ඩක් විස්තර කරන්න කියලා. මොකද්ද භාවනාව පටන් ගන්නවයි කියලා කියන්නේ? කොහොමද තමයි භාවනාව පටන් ගන්න? එතකොට නම් මට හිතා ගන්න පුළුවන්. ඒ ඊට පස්සේ කියන தত্ত্বය ඇයි එන්නේ කියලා ටිකක් හිතා ගන්න පුළුවන්. ඒ නිසා කරුණාකරලා මම ඉල්ලා හිටිනවා සභාගත කරන්නයි කියලා. තමන් භාවනාවට හාපුරා කියලා පටන් ගන්නකොට කොහොමද කරන්නේ මොකද කරන්නේ අන්න ඒ ටිකත් එක්ක තමයි අර පසු ප්‍රතික්‍රියාවල වග විස්තර තේරුම් ගන්න පුළුවන් වෙන ඉතින් මම ඉල්ලීමක් කරනවා මේ ප්‍රශ්න ඉදිරිපත් කරපේකනාගෙන් කරුණාකරලා ඒක සභාවට ඉදිරිපත් කරන්න මයික් එක පිටන්නේ යවන්න පිටිපස්ස. දරිතර ස්වාමීන් වහන්සේ මම ඉතිසෝ ගාතාව සහ සබ්බපාපස්ස ගාතාව කියලා තමයි භාවනාවට පරිස්ත වෙන්න උත්සාහ කරන්නේ මම මූලික අවස්ථාවේ ඉන්නේ. ඒකට කියන්නේ පරියංග භාවනාවක මේක විස්තර කරන්න. ඔව්. එතකොට ඒ වාගේම සක්මන් භාවනා කරනකොටත් මේ වගේ ඇඟේ පෙරලි ගති පේනවද නැත්නම් මේක තියෙන්නේ පරියංගයේදී විතරද? නෑ දෙකේදීම තියෙනවා. සක්මන් කරනකොටත් තියෙනවා. ඔව්. සක්මන් කරනකොටත් ඒ මත් වෙන ගතිය කායිකම් කරනවා. එතකොට නිකන් ඇවිදිනකොටයි සක්මන් කරනකොටයි මොකද්ද වෙනස තමයි දකින්නේ. නිකන් ඇවිදින කොටත් මෙහෙම තියනවද නැහැ. ඒවල නිකන් ඇවිදින කොටයි සක්මන් කරන කොටයි මොකද්ද වෙනස? මොකක් තමන්ගේ ක්‍රියාකාරකම් වල මේ දේ වෙන දෙයට හේතු වෙන්න මොකද්ද තමන්ට වැටහෙන්නේ? නිකන් ඇවිදින කොට නැති වෙන්නයි සක්මන් කරනවා කියලා විශේෂයෙන් කරනකොට ඉන්නයි මොකද්ද කාරණාව කියලා හිතෙන්නේ. මට පැහැදිලි කරගන්න තරම් අවබෝධයක් නැහැ. ඉඳගෙන නිකන් ඉන්න කොටත් ඒ වගේ ගැටි පහළ වෙනවා. නෑ. එතකොට නිකන් ඉන්නේ නැතුව දැන් භාවනාවට හිත දානකොට විතරයි මේක පහළ වෙන්නේ. ඒකට භාවනාවට හිත දානවා කියලා ඉචිබිසෝ ගාතාව කියමන සහ සබ්බපාපසකර ගාතාව කියමන නිසා මේක මතුවෙනවා කියන එකද කියවෙන්නේ. එහෙම අදහසක් නැහැ. මම උත්සාහ කිරීමේදී මට ගැටලුවක් එනවත් දන්නේ නැහැ. මම ඒක උත්සාහ උත්සාහයක් විදිහට කරන්නේ. මම උත්සාහය එළියට ගන්න හදන්නේ. එතකොට මේ ගාථා සත්‍යයනා කිරීමට අමතරව තමන් භාවනා කරනවා. භාවනාවට හිත මනස්කාරය යොදනවා උත්සාහ කරනවා කියලා මොකද්ද කරන්න කියන එක. දැන් ඇස් පියාගෙන ඉන්නකොට මට අර සාමාන්‍යයෙන් දම් පාට වගේ ආලෝකයක් එනවා. ඔව්. ඒ ආලෝකේ ළඟට එන යන ගතියක් තියෙනවා. ඔය එතකොට තමන් අරමුණු කරන්නේ නැත්නම් භාවනාවට නිමිත්තක් වශයෙන් ගන්න ඒ පේන ආලෝකයේද? ඒක දිහාට බලන්නේ තමයි. ඒක දැකීමෙන්ද කියලා මට සැකයක් තියෙනවා. ඒක දකින්න එකනේ බලන්නේ මොකද්ද කියලා මං අහනවා. ඒක පේන එක තමන් බලන්නේ මොකක්ද නැත්නම් තමන් භාවනාවේදී අරමුණු කරන්නේ මොකේද කියලා කිව්වොත් ඉතින් එහාට යන්න උත්සාහ කරාට අමාරුයි. වාඩි වෙලා අපි හිතමු දැන් කවදා හරි ඕක නිල් පාට ආලෝකේ නැතුව ආදම් පාට ආලෝකේ ඉන්නේ. නමුත් අර සප්පභාවත ගාථා ඉවර කළා තමන් මානසිකාරය යොදන්නේ හිත මෙහෙවන්නේ මොකේට වගේද ඉඳ ගන්න වෙලාවේදී. මොකේට හිත යොදාගෙන භාවනා කරන්නේ. ආනාපාන සතිය. ආනාපාන සතිය මේ ආලෝකයේදී මේ ධම්පාල ආලෝකයේදී තමයි පේන්නේවද නැත්නම් ඒක පේන්නේම නැද්ද? පේන්නේ. ඒක නිසා හොඳම වැඩේ අපි මූලික උපදේශ පන්තියේ කියලා තියෙන නිකම් වාඩි වෙලා හොඳට පట్టල වාඩිලා හොඳට හරි බරි ගිහිලා ඇද්දක වහගෙන ඉඳගෙන ඉන්න ඉරියවට විතරක් හිත දාන්න. අර ගාථා කිව්වයි කියලා වැඩියක් නෑ. නමුත් ගාථා කියමනත් අවශ්‍ය නෑ. තමන් හොඳට අධිෂ්ඨාන කරගන්න අවශ්‍ය නම් මම සීලක පිළිట్లా තියෙන්නේ. මම භවනා මධ්‍යස්ථානක ඉන්නේ. මට ඉවල් දොරවල් ප්‍රශ්න මොනවත් නැහැ. මට හොඳට ඊට පාඩු කරන්න ලැබිලා තියෙනවා. මම වාඩි වෙලා ඉන්නේ. ඒ නිසා මගේ හිත මගේ කයටයි එන්න ඕනේ. අනපනෙට නෙවෙයි. කියලා ඉස්සල්ලාම ගෙට කොට වද්දා ගන්න ඕනේ හිත. ඒ නිසා කය කොම සාදර ගතියක්. කයට හිත කැමැති කරන ගතියට නැත්නම් කය පහසුවට සැහැල්ලුවට වාඩි කරවන්න. වාඩි කරවිල බලන්න ඕනේ මේ හිත ගෙට ඉන්න කැමැතිද? කයට ඉන්න කැමැතිද කියලා. එතකොට Tamanට පහසුවක් දැනෙනවා නම් අපි ගෙදර තොරේ හිටියනම් මේ වෙලාවේ මොකක් හරි රාජකාරියක යෙදිලා විවේකෙ නෙවෙයි ඉන්නේ. දැන් මේ තියෙන විවේකේ දැන් මේ මේ තියෙන සමතුලිත භාවය වැටහෙනවා නම් හිත ගෙටේ ඉන්නේ මනාපෙන්නේ. එච්චරයි හිත එච්චරයි භාවනා කියන්නේ. ඉන් එපිටට ගිහිල්ලා ගාථා සජ්ජායනා කරන්න යන්නත් එපා ආනපන ගන්න යන්නත් එපා හොයන්න ගියොත් හම්බ වෙන්නේ නැහැ නමුත් හිත ගෙට අරගෙන නැත්නම් මම දැන් මෙතන කියන තැනට අරගෙන ඉන්න ඉරියව්වට හිත යොදවනයි කියලා අපි කියන්නේ එතකොට ඉරියව්ව අපහසු නම් හොඳට ඉරියව්ව පහසු වීම පිණිස හරි පරිදි ගන්න සමබර කරගන්න සමතුලිත කරගන්න ලිහිච්ච ස්වරූපෙන් තියාගන්න තියාගෙන බලන්න අධික වහගෙන මට මගේ ඇඟත් එක්ක යාළු වෙන්න පුළුවන්ද කියලා. මගේ ඇඟත් එක්ක සුවද වෙන්න පුළුවන්ද කියලා. මගේ ඉරියව්වත් එක්ක මට වර්තමාන මොහොත ගත කරන්න පුළුවන්ද කියලා. ඉතින් අපි ඒ තරම්ම කාලයක් නොදන්නා කෙලවරක ඉඳලා මේ වර්තමාන මොහොතට වෛර කර කර ජීවත් වෙලා තියෙනවා. ඒ නිසා නිකමට හරි වර්තමාන මොහොතට එනවයි කියනකොට වක්කාර ගති පහළ වෙනවා. ඔළුව තෝන්තු වෙනවා. ඒ තරම්ම නන්නත්තර වෙලා තියෙනවා. ඒ නිසා දැන්වත් කමක් නැහැ. එච්චරම තාම වයසට ගිහිල්ලා නැහනේ. තාම මැරෙන්න ගිහිල්ලා නැහනේ. තාම ලෙඩ වෙලා නැහනේ. භාවනා කරන්න බැරි තරම් මේ වෙලාවේදීවත් තේරුම් ගත්තොත් හිත gedara තියාගන්න තියෙන අමාරුව. අපි හැදෙන දරුවෝ වීදියට යන්න ඇරියොත් නිතරම ඒ දරුවෝ හිතෝක්කාර වෙනවනේ. ඒ නිසා අම්මලා තාත්තලා පුළුවන් තරම් බලනවනේ දරුවා ටික ශ්‍රී ලංකාවට ගියාට කමන්නේ නම් පුළුවන් තරම් අර gedara හැදිච්ච පරිසරය ගත කරන්න. එහෙම නොවුනොත් දරුවා නන්නත්තර වුණොත් ඊට පස්සේ දිගටම ඒ ගතිය යනවා. මේ අපි දරුවෝෙම හැදුවට මේ හිතට নিকමට ඉඟියක්වත් දීලා නැහැ ගෙටවරින් කියලා. ඒ තරම්ම නන්නත්තාරා. ඊට පස්සේ ඉඟියක් දීපු ගමන් මෙයා වක්කාර ගන්න ගන්නවා. විකාර ගති පහනවා. ඒ තරමටම නන්නත්තර වෙලා තියෙන. ඒක නිසා මේක දැනගන්න ලැබිච්ච එක ගැන සතුටු වෙන්න ඕනේ. සතුටු වෙලා ලොකු වැඩ කියන්න එපා හිතට. ලොකු වැඩ බාර දෙන්න එපා. ඔයා ගෙදර එන්නකෝ. ගෙටකවද ඉන්නකෝ. මම ඉරියව්ව හොඳ පහසුට තියලා මේ සැපසේ ඉන්න බව, සමතුලිතව ඉන්න බව, විවේක වෙන බව, විස්රාම වෙන බවට ගියොත් ඒක මොකද කියන්නේ අභිරමණය කරන ගතියකට, මනාප වෙන ගතියකට යාම තමයි පළවෙනිම පියවර. ඒක හරිය ගියේ නැතුව බර වැඩ වලට ගිය ගමන් හිතට දරා ගන්න බැරි වෙනවා. මොන්ටිසෝරි පන්තිකට ළමෙක් දැම්මට පස්සේ ඒ ළමයාට ඉස්තරලාම දවසේ සංස්කෘත උගන්වන්න පටන් ගත්තොත් බෑනේ. ඒ දරුවන්ට උගන්වනවා අනිත් ළමයි එක්ක එකට වාඩි වෙලා ඉන්න. විනාඩි 35 35ට සින්දු කියනවා නටනවා කවි කියනවා කියලා කියලා දරුවා නිකන් ඉස්කෝලේක ඉන්න අම්මගේ තාත්තක වෙන්කරනද පන්තියත් එක්ක යාළු වෙන්න මොන්ටිසර් ගුරුවරයෙක් කොච්චර මහන්සි වෙනවද? ඊට අමාරුයි මේ නන්නත්තර වෙච්ච හිත මේ කයට තැම්පත් කරගන්න ගන්න එක. ඉතින් ඒ වෙලාවේ බරපතල වැඩ දෙන්න නරකයි. ආස්වාස් ප්‍රසවාසයේ බලපෑම් පිම්බි මහකිලින් බලපෑම් කියන්නේ නැතුව ඒකට කියනවනේ පළවෙනි පියවර නැත්නම් ආධිකම්මික පියවර තමයි හිතට මනාප වෙන විදිහට කය තැම්පත් කරලා ඒ කයට හිත ගන්න එක. ඒ නිසා සර්වචනාංශේ උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨ පිට්වා කියලා කියනවා පරියන්ඛයක් බඳ වාඩි වෙලා අල්ලංකම් ආපු චිත්තෝ උජුං කායයන් රජ කඳ කෙලින් කරලා තියාගෙන ඉන්නද එතකොට මේ ගේ ආස්පස් කරලා තිනවා වගේ. අද වෙලා කුද වෙලා උස්ම ගන්න බැරි අවුල් පාස නැහැ. tempat කරගෙන සැහැල්ලු වෙලා පරිමුඛං සතින් උපට්ඨ පිට සතිය ඊශ්වර කරන්නේ. ආනපානයක්වත් වෙන මොනක්වත් නෙමෙයි. එලෙම සිටීම වර්තමාන එලෙම සිටීම අරියවට එලෙම සිටීම දීලා බැලුවොත් ඒකෙදී අපි මහා ලොකු දැනුමක් පාවිච්චි කරන්නේ සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්නේ. ඒතර සක්මන් කරනකොටත් නිකම් පොළවේ සපත්තු සෙරප්පු නැතුව එහාට මෙහාට ඇවිද්දවනවා ඇඟ. මොනම භාවනාවක් කරන්න එපා. ඇවිදිනකොට ඒ අධිෂ්ඨාන කරපු ඉඩමේ එහාට මෙහාට යන්න පුළුවන්කම තියෙනවා නම් හිතා ගන්න තියෙන්නේ මේ මම ඉඳගෙන ඉන්නව නෙවෙයි දැන් මම ඇවිදිනවා. ඉඳගෙන ඉන්න ඉරියව්ව නෙවෙයි මේ ඇවිදින්න ඉන්න ඉරියව්ව කියලා ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් මම සක්මන් ඉරියව්වට ගියා කියන එක අවබෝධ කරලා දෙන්න පුළුවන් නම් සක්මන පටන් ගන්නවා. ඉනිහාට විස්තර කරන්න යන්නේ සපාරියන් කියන උඩුකයට හිත දානවා සක්මනේදා යටිකයට හිත දානවා ඒ ඔක්කොම අර පළවෙනි පටන් ගැනීම හරි ගියාට පස්සේ කරන අභ්‍යාස පන්ති. එيشා මේක මට පේන්නේ ඕනකට වැඩිය ආතතිගත කරලා තියෙනවා. මේ ආශ්වාස ප්‍රශ්වාස වගේ බලන්න එනිසා මාගේ කෙටි උත්තරේ තමයි හොඳට වාඩි වෙලා වාඩි වෙච්ච ඉරියව්වට හිත සුවද කරගන්න බලන්න ඒක ඊගාව පිරවල වලට ප්‍රවිෂ්ටයක් වෙනවා ඒක ආධුනිකයෙක් වශයෙන් රිට්‍රීට් එක පටන් ගන්න දවසක සාකච්ඡා කරන්න වටින ප්‍රශ්නයක් මෙතන හුඟ දෙනකොට ඔය වගේ දේවල් කියා ගන්න බැරුව ඇති හුඟක් වෙලාවට අපි ඉඳගෙන තටමනව පුළුවන් තරම් ආනාපානෙට යන්න අඩු ගානක ඉරියව්වටවත් හිත ගන්නේ නැතුව. ඒ නිසා අපි කවි වෙලාවක හරි උඩාතු අල්ලන්න ගියොත් පසුබිම වෙනකන්. පුළුවන් බිමේ ඉඳලා පටන් අර ගන්න. හැමදාම ආධුනිකයෙක් වාගේ ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත දාලා තමයි පටන් ගන්න ඕනේ. ඒ නිසා ධර්ම සාකච්ඡාව පටන් ගන්න හොඳ ප්‍රශ්නයක්. කර්ණී ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි ඉදිරිපත් කිරීම් දෙකක් අංක දෙකක් යටතේ පළවෙනි එක මම භාවනාවට අලුත් කෙනෙක් නොවේ. මීට කලින් පරයන්ක භාවනාවලදී සැහැල්ලු වී ඇඟ ඉහළට ඉස්සෙන අතර දැන් පරයන්ක භාවනාවේදී ශරීරය සැහැල්ලු වී පහතට මිටි වෙනවා දැනේ. හිත අගට ඒම ඇඟට ඒම නිසා වෙන්න ඇති නේද? එවිට ශුන්‍යතා සූත්‍රයේ මෙන් නැති තැනට විවුර්ත වන බව දැනේ. එවිට සතිය එයි. එහිදී සතිය දිගට පවතී. මෙම පියවර දෙකටම මාරුවෙන් මාරුවට දැනේ. එය නිවැරදිද? ස්වාමින් වහන්සේ දැන් දරගතිය, දරත ගතිය අඩුය. ශරීරයත් සැහැල්ලුය. කරදර හරහා දැන් සිතේ සිටින්නේ නැත. නැවුම් බවක් දැනේ. දෙවෙනි කොටසේ තියෙනවා මට වම් පැත්ත හුරුම නැති කෙනෙකි. ළඟදී සිට වම් පැත්ත සෑහෙන්න හුරුය. ළඟදී සිට වම් පැත්ත හිසේ සිට කකුල් දක්වා රැයට නිින්දේදී මගදී අවදි වන විටත් අවදියෙන් සිටින විටත් වම් පැත්ත පමණක් ශරීරය තුල මසාජ් වෙනවා මෙන් දැනේ. මුලදී ප්‍රෙෂර්ද කියා හැඟුණි. දකුණු පැත්තට එය නොදැනේ. ස්වාමීන් වහන්සේට නිදුක්ඛී රෝගී සුවය ලැබේවා. ප්‍රශ්න ඉදිරිපත් කරලා නැහැ. ඒ පළවෙනි කොටසේ තියෙන විදිහට මේ ශරීරයට හිත ගියාට පස්සේ ඉතින් ඒකේ මේ විවිධ ගති පෙන්නනවා මේක කියන විදිහට සෑහළු වෙලා උඩ යන ගති පෙන්නනවා බර වෙලා පාත් වෙන ගති පෙන්නනවා ඉතින් මේකේ හරි වැරදි නෙමෙයි ප්‍රශ්නේ මේක ප්‍රകൃතිය නෙමෙයි මේක හිතලාගත් එකක් නෙවෙයි නම් ප්‍රශ්නයක් නැහැ. මේක හිතලාගත් එකක් නම් මානසික විකෘතියක් නම් හීනයක් නම් මායාවක් නම් විතරයි වැරද්දක් තියෙන්නේ. මේක වෙච්ච දේ ප්‍රකාශ කරන එක නේ තියෙන්නේ. ඒ නිසා මේකේ හරි වැරදි බලන්න අපිට ඕනකමකුත් නැහැ. අපි වග බලා ගන්න ඕනේ. මේ වෙච්ච දේයි දකින්නේ හිතලා බලනවා නෙවෙයි. මෙහෙवला බලනවා නෙවෙයි නම් පේන දේ පේන හැටියට දකිනා තාක් භවනා ඉදිරියට යනවා. නමුත් ඒක ඇත්ත වශයෙන් අස්පනා අපිට පේන දේ දැක්කත් අපේ හිත තාම සැක කරන විදිහේ මහා පාචල් ගතියක් හිතේ තියෙනවා. මේ අස්පනා අපිට පේන දේ ඇත්තද වරුද කියලා හිතනවා. මේක තමයි සැකේ කියන්නේ. එතන විචිකිච්ඡා ගැන මේකට බේත් නැහැ. කොහොමඩක්වත් බේත් නැහැ. මේ අස්පනා අපිට තියෙන දේ ගැන සැක කරනවා. ඉතින් එකයි බේර බේර ගන්න තියෙන්නේ ඒකටම නැවත නැවත හිතව දාන්න. ඉතින් ඒකම නම් නැවත නැවත බේන්නේ. ඒකම නම් දැවදත් අත්දකින්නේ. ඉතින් ආය සැක කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා සර්වචනංශයක වගකීම තමන්නාංශය අතර ගන්නෑ. ඒ යෝගාවචරයටම කියනවා ආයෙත් දවසක උඩ යනවා පෙනී, ආයෙත් දවසක පල්ලෙහාට යනවා පෙනී. ඒ වෙලාව හොඳට බලන්න මේ මනෝ විකාරයක්ද කියලා. බලන්න ඒක හීනයක්ද කියලා. බලන්න ඒක හිතලුවක්ද කියලා. හිතලුවක් නම් පිස්සු. හිතලුවක් නෙවෙයි නම් ගමම්මයි දන්නේ එනම් කරන් තියෙන නැවත නැවත යොදලා බලන්න. එතකොට මේක හරියට දන්නේ නැහැ මේක සමතෙත් දන්නේ නැහැ මේක විපස්සනාවක් දන්නේ නැහැ මේක දියුණු වෙනවක් දන්නේ නැහැ මේක පැටලෙනවක් දන්නේ නැහැ කියලා අර පිටිපස්සේ තියෙන සැකයට කිසිම විලැජ්ජාවක් තියෙන එකක් නෙවෙයි. කවදාකවත් සන්තෝෂ කරන්න පුළුවන් එකක් නෙවෙයි. කඩප්පුලි නොකෑමනා දහපතුරා හිතවිල්ලක් තියෙන්නේ. මේ අස්පනා පිට තියෙන දේ සැක කරනවා. ඒකනේ මේ බර ගානක් කට්ටිය දික්කසාද වෙන්නේ. සැකයක් තියෙනවා මේ මේකක් තියෙනවද දන්නේ. ඉතින් කැඩෙන තියෙන්නේ හේව නැල්ලත් අතර තමයි පේන්නේ. ඉතින් ඊට පස්සේ අන්තිමට නඩුකාරට සීන්දුවේ කියන්න වෙන්නේ තව ටික දවසක් ඉඳලා බලන්නකෝ මොන කතා කරනවද බලන්න දෙයක් නැහැ. දැක්කද නැහැ. දැක්කේ නම් නැහැ. ඇහුණද නැහැ. ඇහුවේ නම් නැහැ. සැකේ දන්නේ ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් නඩුකාරට ප්‍රශ්න කරනවා ඊට පස්සේ දවසකට වැඩි එළියා පංචි කරන්න වෙලා තියෙන කසාදද නැත්නම් දික්කසාදද කියන එක ප්‍රශ්නයක් වෙනවා. ඒ තරම්ම විශ්වාසයක් අපිට නැති ලෝකයක් අද අපි ජීවත් වෙන්නේ. බුදුජානකගේ විශ්වාසා පරමාඥාති පැත්තක් කඩන ගාවත් විශ්වාස කරනවා නම් අපි ඥාති කියලා කියනවා. නමුත් අපි වැඩියෙන්ම අද විශ්වාස කරන්නේ අපේ ඥාතියින් තමයි. ඒ හිතේ තියෙන කඩප්පුඩි ගතිය. පාහර ගතිය. ඒක වළක්වන්න බෑ නමුත් අපි මේකට කියනවා ඇත්ත ඇති හැටියට දැකීම. ඒ නිසා දකින්නේ සැකනම් අතකාර බලන්න. අතකාපු දේ සැකනම් අත බලලා බලන්න. ওই දෙක තමයි බුදුහාමුදුරට තියෙන කාටක් තියෙන. ඒ නිසා සැකනම් ඒක නැවත නැවත කරලා බලන්න. කරනකොට කරනකොට ඒකම නම් වෙන කෙනෙක් හරි කිව්වත් වැරදි කිව්වත් Tamanට සැක යනකම් කර බැලීමට අපිට ඉත්තේ ඇති වෙන්න ඉඩ තියෙනවා ඇති වෙන්න වාර ගණනක් තියෙනවා ඒකයි ආර්ය පරිශ්‍රණය කියලා කියන්නේ ඒ නිසා මේ විදිහට දිගට කරන්ඩ ඉතින් ඒකට පසු කොටසදී කියනවා මේ ඉස්සර නොතිබිච්ච විදිහට වම් පැත්ත පිළිබඳ අවබෝධය වැඩි වෙනවා කියලා. ලෝක දේශපාලනයේ වර එක දක්ෂිණාංශික වෙනවා වාසික වාමාංශික වෙනවා. ඉතින් කවුද හො පාලනය කරන්නේ? මොකද කරන්නේ ඉතින්? අධිරාජ්‍යවාදීට යනවා සමාජවාදීට යනවා. ඉතින් ඕක කරන්න දෙයක් නැහැ. ඉතින් ඕක හරිය වැරදි කියන්න බෑ. අධිරාජ්‍යවාදීට ගියාම සමාජවාදී වැරදි. සමාජවාදීට ගියාම අධිරාජ්‍යවාදී වැරදි. දකුණු පැත්තට හිට ගියාම වම් පැත්ත වැරදි. වම් පැත්තට ගියාම දකුණු පැත්ත වැරදි. ඉතින් මේක හොඟකල් බලන්නේ බලනකොට අන්තිමට තේරෙයි මේ අපිට ඕනවට නෙවෙයි මේ හිත වැඩ කරන්නේ. අපිට ඕනවට නෙවෙයි මේ කය වැඩ කරන්නේ. ඒවා වෙනම න්‍යාය පත්‍රයකට යනවා. අපට සැක කරන්න ගත්තොත් කාපු බද්දිරව ගන්න වෙලාවක් නැති වෙනවා. එලා ගත්ත වැදුරක බුදිය ගන්න වෙලාවක් නැති වෙනවා. ඒ නිසා මේ සැක වලට පොහොර දානවා අපි ප්‍රඥාව කියලා හිතලා. සැක වලට ප්‍රඥාව කියන එක වංචනික ධර්මයක්. උපේ පක්කපත උපේ පක්ක සම්තිරණ වශයෙන් විචිකිච්ඡා වංචේති කියලා තියෙනවා මම මේ කරන්නේ දෙපැත්ත සංසන්දනය කරන විචක්ෂණ බුද්ධිය කියලා අන්තිමට දන්නේම නැහැ විචිකිච්ඡාවයි වැඩ කරන්නේ අපි පොහොර දාලා තියෙන විචිකිච්ඡාවට එතකොට අපේ ප්‍රත්‍යක්ෂකේ මුල් ගැන්නේනවා මුළු නොගැන්නේන්නේ ප්‍රත්‍යක්ෂයට නැවත නැවත හිත යොදන්න ආධුනිකයෙකුට මේ පිළිබඳව ගොඩාක් අනුකම්පා කරන්න පුළුවන් නමුත් කලක් භාවනා කරපු කෙනෙකුට මේක තියෙනවා නම් ඒ විචිකිච්ඡා චරිතයක් ඒක සැක චරිතයක් ඒ මොන දේ කෙරුවත් හැමදාම ප්‍රශ්නයක් දිහා බලන්නේ සැකමුසෙයි. ඒ මනුස්සයට දොස් කියලා වැඩක් නැහැ මේ සමහර චරිතවල හැටි. ඒකින්න Tamanටත් අනුකම්පා කරගන්න ඕනේ අනික්නත් අනුකම්පා කරන්න ඕනේ ඍජුව අවංකව Tamanට පේන දේ කියන්න කියන දේ බලන්න ඒ ගතිය තියෙනකොට මේ කාංකා විතරන විසුද්ධිය කියලා මගදී හම්බෙන එක විසුද්ධියකදී මේ සැක පිළිබඳව තියෙන දෙකිරි දහරු ගතිය දෙකට දෙතාවර ගතිය පොඩ්ඩක් අයින් වෙලා මඩේ හිටෝපු ඉන්නක් වගේ නැතුව අදිමොක්කේ කියලා චෛතසිකයක් එන්න පටන් ගන්නවා මේ පෙර දැක්මක්. ඉතින් එනකන් Tamandat තමා අනුකම්පා කරගන්න ඕනේ. ආ පශ්චාත්තාප වෙන්නත් එපා. ඊගොඩ කරගෙන යන්න කරගෙන යනකොට එමීට එමීට ඔය සැක අයින් වෙච්ච දවසේ ඇති වෙන සහනය සකාතුවේ අයින් වෙච්ච දවසේ ඇති වෙන සහනය ගන්න මේ ලෝකේ මොන්නම වේදක්වත් නැහැ. ඒක බුදුරජාණන්සේ සාතික කරලා දෙනවා භාවනා කරුවොත් සත්‍යයට විසුද්ධියක් හම් වෙනවා. මොකද්ද විසුද්ධිය? මේ සැකෙන් තොරව යමක් උරගා බලන්නේ කොහොමද කියලා තමන්ගෙන අස්පනා පිට බලන්නේ කොහොමද කියලා තමන්ටම ක්‍රමවේදයක් එන එක. නැත්තම් මුළු ලෝකෙම පුදුමාකාර සැකයක් ලෝක විනාශයට යනකොට වෙන්නේ මුරුක සම්බැස්සක් වෙනවයි කියලා කියනවා. කියලා තියෙනවා මම නම් දැකලා නැහැ. ආවට පස්සේ වැසට තිබෙච්චාම පේන පේන එක සර්පෙක් සතෙක් වගේ වෙනවලු අහුවෙන අහුවෙනදී ආයුධයක් වගේ වෙනවලු ඉතින් ගහනවා මරනවා තමයි. ඉතින් ඇත්තටම දැන් මුරුකසම් වැසට තිමිලා වගේ තමයි දිහා බලනකොට පේන්නේ. මොන මේකෙක්වත් මොන මේකෙක්වත් විශ්වාස කරන්නේ නැහැ. බාහිරේ ඒක හරිම භයානකයි. අද ලෝකේ දරුවෝ එක් එක්ක තමයි තාත්තා විශ්වාස කරන්නේ අම්මට තාත්තට වෛර කිරීම එකම හුදු විනෝදාංශය දරුවා. ගුරු ගුරු ශිෂ්‍ය කවදාකවත් ගුරුවරයා දහන්නේ ගුරුවරයාට වෛර කිරීම ආද එකම විනෝදාංශය. රස්සාවක් කරන මිනිහා කවදාකවත් තමන්ගේ බොස්ට ආදරය කරන්නේ එයා තමයි ප්‍රධානම හතුරාද ලෝකේ ඉන්නේ. රජයේ ඉන්නේ මිනිස්සු කවදාකවත් රටවැසිය පිළිගන්නේ රටු රටවැසියට විරුද්ධයි. මේ කලියුගයේ ලක්ෂණ. අපි ඉන්නේ කාලිගේ යුගයේ. ඉතින් අපි මේකටද පොර දාන්නේ. අම්මට අපට වෛර කරන දරුවන්ටද ප්‍රේම කරන්න හදන්නේ. ගුරුන් පිටෝ හටම් කරන ශිෂ්‍යයන්ටද අපි උල්පන්දම් දෙන්න යන්නේ. රජයට විරුද්ධව හටම් කරන රටවැසියන්ට උල්පන්දම් දෙන්න යන්නේ. මේ දෙකට බෙදලා රණ්ඩුව දින. ඒ ඔය මේ ඔය කියන ප්‍රශ්නේ තමයි. බාහිරට ගියාට පස්සේ අපිට මොකාවත් විශ්වාස නැහැ. මොකද අපිට අපි විශ්වාස නැති නිසා. නිසා භාවනාවේදී සතිය ටිකක් වැඩෙනකොට මේවට ඉන්න බැරුව යනවා. ඒවා නිකන් අයින් වෙලා නිසක බව කෙනෙකුට විශ්වාසයෙන් යමක් කියන්න පුළුවන් ගතිය වැඩෙන්නේ Taman තුල මේ විචිකිච්ඡාව දුරු කරන එක. ඒක සමහරුන්ට භයානක අසනීපයක්, schizophrenic, bipolar, personality disorders දිග්ගට එන්න පටන් ගන්නවා. ඊට පස්සේ ලෙඩ හනිප කරන්න බෑ. මොකද මේ දැන් කරන එක ඊගාමවතර සැකයි. මම කරාද මට වුණාද ඒ නිසා භාවනාදී පොඩ්ඩක් අපි ඒ தত্ত্ব කියෙද්දි ඇත්ත ඇටි ඇටියෙන් තියෙන එක බලාන බලාන යන්න. එතකොට මතක තියාගන්න ඉස්සරහදී විසුද්ධියක් තියෙනවා කාංකා විතරන විසුද්ධි කියලා. සැකදුරු වීම ඒක උනාට පස්සේ නිවන් දකින්න ඉස්සලා අපිට තේරෙන්න පටන් අර ගන්නවා මේක ක්‍රමයෙන් දුරු කළ යුත්තක්. ඒ නිසා අපි භාවනා වැඩමුළු වලට සම්බන්ධ වෙලා හැකි තාක් වෙලා ගන්න ඕනේ. ගත්තර ස්වාමීන් වහන්සේ භාවනාවේදී කියන සමාධිය අනුපවත්තයි පාදාර්ධයෙන් ඉතා කාර්යක ඉලා සිටිනවා. මේ භාවනාදී මේ මුල් බණපටි කිසිම තැනක සමාධිය කියන වචනේ කියන්නේත් නැහැ. මොකද ඔක්කොමල මෙහෙට ඉන්නේ සමාධිය ඉල්ලන්නේ. ඒකට වෙන කඩේකට යන්න. මේ කඩේ විකුණන්නේ සතිය විතරයි. ඒ නිසා මුලින්ම අහපු දවසේ හොඳයි. ඔක නැත්තම් අන්තිම වෙනකන් ඉතින් හරි කනගාටු වෙනවා අපරලා දෙ දවස් හතරක් හිටිය ස්වාමීන් වහන්සේ කමටහනක් දෙන්න බෙට තාත යන දවසේවත් කියලා. කරුණාකර චීන කඩේට ගිහලා ජපන් කෑම ඉල්ලන්න එපා. ඒකට ජපන් කඩේකට යන්න. ඒක නිසා මම කියනවා මේ ප්‍රශ්න ආපේ කරනට ආයතර මුල්පටි බණපටි අහන්න මේ වචනේ මේක හිතේ තියාගන්න. මේ බණ සටහන අපි උගන්වන්නේ සතිය උගන්වන්නයි සතිපට්ඨානෙටයි. එයින් අපිට මොනවා ඇහුවත් කන් ඇහෙන්නේ නැහැ ඉස්ලාම් දාර්ශනිකය සුද්ධ කරලා දෙන්න වෙච්ච එක ගැන මම සතුටු වෙනවා. ඉන් එහාට දෙන්න දැන් දැන් කිරිබොණ්ඩ ඕනේ නම් තාත්තගේ තනෙන් බිව්වට හරියන්නේ නැහැ නේ. අම්මගේ තනේ තියෙන්න eBay. ඉතින් අම්මා තාත්තා ළඟට ගිහිල්ලා අඬා වැටෙනට තාත්තා කිරි දීපන් කියලා ඉතින් මොනව කරන්නේ? තාත්තට පුළුවන් රබර් සූප්පුව දෙන එක විතරයි. ඒකට අම්මගේ තනිය අල්ල ගන්නවා. ඉතින් එහෙම නැතුව තාත්තට බැල වැඩක් තියෙනවා මේ තාත්තට අනුකම්පාවක් නැහැ දෙතක් නැහැ අම්මා නම් කිරි දෙනවා තාත්තා කිරි දෙන්නේ නැහැ කියලා. මේ නෑ. මේ සතිය විකුණන්න එක මිසක් සමාධිය විකුණන්නේ නැහැ. තොගවසන් වෙලා නෙවෙයි විකුණන්නෙම නැහැ. නිර්වාණ සරණයි ගත්තර ස්වාමින් වහන්සේ අප එදිනදා ජීවිතයේදී මුණ පාන සිද්ධීන් නිසා අප තුළ ඉන් අවු කුසල් අකුසල් සිත් හටගනී. අප යම් කිසි විටක සිත් රිදීමක් හෝ දුකක් හෝ තරහක් ඇති විට ස්වභාවිකය ස්වභාවිකව මේ සිත ඇතිවීමට අකුසලයක් හෝ පවක් වේද. නොමැතිනම් ඒ පිළිබඳව ක්‍රියාකාරී වීමෙන් දිගින් දිගටම ඒ ගැන සිතමින් පසුවීම අකුසලයක් වේද. සිත තුළ ඇතිවන දුක් හෝ තරහව විපාක දෙන කර්මයක් ලෙස මතු දිනක සකස් වේද. එසේ නැතහොත් අපකරන ක්‍රියාවක් පමණක් කර්මයක් වේද. දුකක් හෝ තරහක් හඳුනාගෙන එය එතැනින්ම අමතක කර දැමීමෙන් විපාක දීමක් සිදුවන්නේ නැද්ද? ඒක මූල ධර්ම වලට බරයි නමුත් අපිට ප්‍රශ්නයක් වශයෙන් ගන්න පුළුවන් සර්වජන් වහන්සේ මේ විග්‍රහය අනුව අපි ලෝකේ රූප බලන වාරයක් පාසා, ශබ්ද අහන වාරයක් පාසා, ගන්ධ රස පහස විඳින වාරයක් පාසා ඒ බලන බලන රූපෙට මනාපමනාප පාල කරනවා. අහන අහන ශබ්දෙට මනාපමනාප පාල කරනවා. ගන්ධ රස පහස ඒ නිසා අපේ මතකෙට යන්නේ මනාප ශබ්ද, අමනාප ශබ්ද, මනාප රූප, අමනාප රූප, මනාප අමනාප ගන්ධ රස පොට්ටබ්බේ ඒ නිසා මනාපමනාප නැති මධ්‍යස්ථ දේවල් අපේ මතකෙට යන්නේත් නැහැ. ඒවා සිද්ධි නෙමෙයි. ඒවා අමතක වෙලා යනවා. හොඳට මතක ඉන්නේ මනාපමනාප චින්දේවල් වලට. ඒක මනුස්ස හිතේ ඇති. ඒ පෘථග්ජන හිතේ ඇති. නමුත් මේ මනාපය අනුව රූපය දකින්නවා රූපයේ ඇතිවෙච්ච මනාපය අනුව ඒ රූපේ ලබා ගන්න ඕ අමනාපය අනුව දුරු කරන්න අපි වචනෙන් හිතෙන් ක්‍රියාවෙන් ක්‍රියාත්මක වෙච්ච ගමන් මේ මනාපමනාප දෙක අනුව කරන හැම දෙයකටම කර්ම රැස් වෙනවා. කර්ම රැස් වෙන්න රැස් වෙන්න සංසාරේ දික් වෙනවා. ඒ නිසා අපි රූප බලන හැම මොහොතක් පාසම දැනගත්තත් නොදැනගත්තත් කර්ම රැස් වෙනවා. සද්ධාහන වාරයක් පාස ගඳ රස පහස ඒක නිසා දැනගත්තත් නොදැනගත්තත් දිගටම හැම චිත්තක්ෂණයකම අතීත අනාගත සංසාරයකට විශාල කර්ම රැස් වෙනවා. මොකද අපි වැඩ කරන්නේ මනාපමනාපේ හැටියට. නමුත් බුදුචානන්සේ අපිට උගන්වන්නේ ඉස්සල්ලාම වාඩි වෙලා ඉන්න ඉරියව්වේ හෝ එන්නම් මේ ආනාපානෙට හිත දැම්මොත් මේ ආනාපානේ හෝ ඉන්න ඉරියව්ව මනාපමනාප පහල කරන්නේ නැහැ. ඉස්ලාම වතාවට අපි හොඳ සීයෙන් එළඹ සිටි ගතියෙන් අවබෝධ කරගන්නවා මේ කයට හිත දැම්මට ආනාපාන හිත දැම්මට මනාපවනාව පහළ වෙන්නේ. ඉතින් මේකට රුචි නැහැ. අපේ හිත කැමති නෑ හිත මේ කයට දාන්න ඕ ආනාපාන දානකොට අර කිව්වා වගේ වක්කාර ගති පහල කරනවා ගමන ගති පහල කරනවා බය වෙනවා දාඩිය දානවා මොකද සංසාරේ පුරාවට අපි බැලුවේ ඕ මනාපෝ අමනාප තියෙන දේවල් බුදුරජාණන් වහන්සේ මේකට ප්‍රතිස්ථාපනය කරන උපේක්ෂාවෙන් මනෝ කමනාප නැති මෙහෙම උපේක්ෂාව අපි තුන් හදාගත්තයි කියලා ආනපාන මතින් හෝ ඉන්නේ ඉරියව්වෙන් ඊට පස්සේ යෝගාවචරයට කියනවා මේ විදියට රූපයක් බලලා රූපෙත් බලපං නමුත් බලනකොටම යටින් පහළ වෙන මනාපමනාප දෙක Tamandම දැක ගන්න පුළුවන් නම් එතකොට අර කායानुපස්සනාවෙන් ඇති කරගත්ත සතිය රූපයක් බලන වෙලාවේ ශබ්දයක් අහන වෙලාවේ කන්දරස පහස වේස පාස අපි බලන එක වෙනවා යොදන එක වෙනවා සක්මන් කරනකොට. ඔය සක්මන් කරන රූප පේනවනේ. සද්ද ඇහෙනවනේ. එතකොට බලතැය කියන පරියන්කින් ඇති කරගත්ත සතිය අනුව මේ රූප මේ ශබ්ද මේ ගන්ධ රස පහස හැම වෙලාවෙම මනාපයක් හරි අමනාපයක් හරි පහල කරනවා. බුදුචාන් වහන්සේ කියනවා, නැන්සේ දේශනා කරනවා, අවවාදයක් දෙනවා, බලන්නේ කියලා අපට පරිශ්‍රණය කරන්න කියනවා. රූපේ කියන එක පිටේ ඉඳලා ඇතුළට එන එකක්. රූපෙට පහළ වෙන මනාපමනාප ඇතුළේ ඉඳලා පිටට යන එකක්. ඔබට කර්ම රැස්ෙන්නේ ඇතුළේ ඉඳලා පිටට යන දේවල් වලට විතරයි. ඒ නිසා ඒක ගැන වගකින්න ඕනේ. ඉස්සල්ලාම කරන්න තියෙන්නේ මේක මෙහෙමද වෙන්නේ කියලා බලන එක. රූපයක් බලනකොටම අපි හිතන්නේ මනාපමනාප රූපේ තියෙනවා කියලා. සර්වඥාන්සේ කියනවා නෑ රූපේ මොකක්වත් නෑ. ඒ මනාපයමනාවේ පහළ වෙන්නේ Tamange හැදියාව මතයි, Tamange රුචි අරුචිකම් මතයි, Tamange පෞෂත්වයේ මතයි. එනිසා ඒක පහළ වෙනකොටම දැක්කොත් විශාල ජීවිතය පිළිබඳව භාවනා පිළිබඳව සත්‍ය පිළිබඳව අවබෝධයක් ලැබෙනවා. බැල හේසි නෑ. බොහොම අමාරුයි. නමුත් ඒක ටිකක් කල් කරගෙන කරගෙන යනකොට හොඳ අභ්‍යාසයක් වෙනවා. හොඳ පරිශ්‍රණයක් වෙනවා. නිසා සක්මන් කරනකොට රූප ඉන්න එපයි කියන්න යන්න එපා. සක්මන තියෙද්දි රූප බලන්නේ ඒ රූපේ මනාප නිසා. එහෙම නැත්නම් අමනාප නිසා. ඒ බලන බලන වාරේ සක්මනක් අමතක කරලා බලන බලන වාරේ ඒ මනාපමනාප දෙක අල්ලගන්න පුළුවන් වුණොත් හරියට රූකඩ නැටුමක නූල් සූත්‍රය දකින්න වගේ. රූකඩ නටනකොට රූකඩේදී අබලා ඉන්න අපට නූල් වලින් නටවන බව පෙන්වන්න බෑ. කළු තීරයකට කළු නූල් වලින් ඉල්ලලා වැඩේ කරන්නේ. තම හොඳට ඇස් විදලා බැලුවොත් පේනවා මේ නටන්නේ රූකඩ දඩකඩ ටිකක්, දර කැලි ටිකක්, දී කඩ ටිකක් නැටවිල්ල කරන්නේ උඩින් ඒක නූල් සූත්‍රයක් තියෙන කියනවා. යම් වෙලාවක රූකඩ බලන ගමන් කෙනෙකුට නූල් සූත්‍රය බලන්න පුළුවන් වුණොත් රූකඩ දර්ශනයේ ලස්සන సౌందර්යය එහෙම ගෙවිලා යනවා. ආයෙ තවදුරටත් නාටකමක් බලන්න බෑ. පේන්න පටන් ගන්නවා මේ අතපය නටන්නේ ඔක්කොම උඩ ඉන්න මිනිස්සෙගේ නූල් සූත්‍රයේද කියලා. මේ රූකඩ එකනොඩක් කතා කරන්න බෑ. කතා කරන්න උඩ ඉන්න මිනිහා බීලා කෑ ගහන එකක් විතර තියෙන්නේ කියලා. එතකොට තියෙනවා මේ වේසන්ත්‍ර ජාතකේ පින්නවට උඩ ඉන්න එක සූදුකාරයෙක්. උඩ ඉන්නක බීලා කෑ ගහන්නේ. අපි මේ පිංකම් කරන්න ජාතක කතා කියන්න හදනවා ඌට ජාතකයක් තියෙන කෙනේ ඒක උඩ ඉන්නේ. උන්නෝම එකක් මේක ඇතුලේ තියෙන්නේ. නූල් සූත්‍රයේ කවදා හරි දැකපු දවසේ තේරෙන්න පටන් අර ගන්නවා කුමන නැටුම් කිලි කවට සිනාදා මිච්ඡර ලෝකයේ අපි මෙතෙක් කල දේවල් පස්සේ ගියේ මනාපමනාප දෙකෙන්නේ නමුත් මනාපමනාප ඒ වගේ තියෙන එකක් නෙවෙයි අපි ඒකට දාන එකක් ඒ මනාපය අනාපමනාපය අනුව කරන සෑම ක්‍රියාවක්ම සෑම වචනයක්ම සෑම හිතවිල්ලක්ම කර්ම රස කරනවා ඊට පස්සේ යාර සිද්ධ වෙනවා පොත් බැීමක් කරන්නේ මොන මොන රූපද මනාප මොන මොන විවද අමනාප ඇයි මෙච්චර මේ භාවනා කරගෙන ඉඳි රූප බලන්න ආසා ඇයි මේ සක්මන් කරගෙන ඉඳි සක්මනත් අමතක කරලා රූප බලන්න ආසා අපි ඒ තරම් කර්ම රස කරන්න කැමති අපි ඒ තරම් කක්ක වලට කැමති පිරිසුදුකමට කැමති නැහැ ඒක තීරුම් ගත්ත දවසේ ඇඬුම් යනවා අනේ අපි මෙච්චර කල් බුද්ධාලෝකයක් නොලැබිලා බුදුහාම උපදේශයක් නොලබලා මේ ලස්සන රූප බැලුවේ පෙරපිනට කියලා හිතාගෙන ලස්සන සද්ධාහන් ඩම්මුනේ පෙරපිනට කියලා හිතාගෙන ආහනාන වාරයක් පාස කොච්චර කර්ම රැස් කරාද තවමත් කොච්චර රැස් කරනවද තමාරු අහනවා දවසකට ස්වාමීන් වහන්සේ පැය කීයක් භාවනා කරාම ඇද්ද කියලා ඒ කියන්නේ මේ කර්ම රැස් කරනවා පැය 23ක් පැයක් භාවනා කරනවා ඊට පස්සේ හිතනවා මේ පැයෙන් පුළුවන් වෙයි කියලා අර පැය 23ෙම කර්ම රැස් කරපුවා හොදන්න. පැය 23ක් භාවනා කළා එක පැය පිස්සු කියලියත් එක පැය පිස්සු හොදන්න පැය 23ක් භාවනා කළවත් බෑ. ඒ තරම් ඇති එක චිත්තක්ෂණයක අපි රැස් කරන කෙලෙස් ප්‍රමාණය කියලා දැනගන්න. ඉතින් එතකොට අපි දැන් ගෙදර ගිහිල්ලා මොකද කරන්නේ? මේ ඉඳන් තිත් නම් පිස්සු ගෙලිනවා ඒක පැත්තක තියමුකෝ. ඊවල වලට ගිහිල්ලා මොකද කරන්නේ? ටෙලිවිෂන් ඉස්සරහාට අරගෙන බලාගෙන පත්‍ර කියවනවා රේඩියෝ අහනවා එක එක හම්බෙලා කයිවාරු කෙලිනවා චිත්‍රපටි බලන්න යනවා මේ ඔක්කොගෙම කරන්නේ මොකද්ද ඒ අසීමිත කෙලෙස් ධාරාවකට එන්න ගෙතෙන්න කියලා සාදර වෙලා කියනවා මේ ජීවිතේ හරි දුකයි නේ මොකද මේ මං කරා මෙච්චර දුක් වෙන්නේ කියලා අර වඩා තව මේ දෝෂාරෝපණ දෝෂ මුර දාන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා මේක කියලා තියෙන විදිහට හිතට මනාපමනාව පහනවා විතරමයි හිත වැඩ කරන්නේ. හිතට මනාපනාව නැත්තම් හිත වක්කාර දෙනවා. හිත බය වෙනවා. ඒකට වැඩ කරන්නේ නැහැ. නිසා හැම වැඩ කරන චිත්තක්ෂණයකම මනාපමනාප තියෙනවා. හැම වැඩ කරන චිත්තක්ෂණයකම කෙලෙස් රැස් වෙනවා. හැමහලට පිං මුවාවෙමුත් රැස් වෙනවා. තමකට පව් මුවාවෙමුත් රැස් වෙනවා. කොයි එකෙන් රැස් වෙනා සංසාරෙ දික් වෙනවා. ඉතින් ඒක නිසා අඩු ගානක නතර කරන්න බෑ. ඒක නතර කරන එක බොහොම අමාරු වැඩක්. ඉස්සරහන් පොත් බැීමක් තියන්න. දවසට කොච්චර කෙලෙස් රස කරනවද කියලා. ඊයින් ඩාඩිය දානවා ඒ තරම්ම අපේ හිත කෙලෙස් වලට බර වෙනකොට. ඉස්ලාම ඒක නිසා පොත් බැීම තියෙන වෙලාවේදී බය වෙන්න යන්න එපා, කලබල වෙන්න යන්න එපා. මම දවසකට මේ කොච්චර වෙලා අසතියෙන් ගත කරනවද? සතියට නැතුව අසතිය දිහට යන්න කැමති මනාපමනාප නිසා තමයි. ඒ වෙලාවේදී කරන ඕනම ක්‍රියාවක් කර්ම රැස් වෙනවා. ඒකාන්තයෙන් සංසාරේ දික් වෙනවා. එක වෙලාවට තුනදී එහෙම සංසාර දික් වුණාට කමන්නේ නැහැ කියලා. බේරන්න බෑනේ මේක කරලා. වෙන මොනව කරන්නේ? මේ මෙච්චර කාලෙත් කිව්වේ ඒකනේ. අදිෂ්ඨානයක් හිතන්නේ කවදා හරි කවුරු හරි මම මේ මේ කර්ම රැස් කිරීම වෙනුවට ඇති හැටි දැක ගැනීම පැත්තට හිත ගන්න ඕන කියලා ඒ වෙනස පුදුමාකාර ජීවිත වෙනසක් ඇති කරනවා. හැබැයි වෙනසක් ඇති කරනවා. ඒක බුද්ධජානනාංශයේ තියෙන පුරුෂ ධම්ම සාර්ථි ගුණයක්. උන්වහන්සේ නොදැක්ක නොදන්න කෙනෙකුගේ පවා චරිත වෙනස් කරන්න පුළුවන්. මේ සතිය වැඩිම කරනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම අසතියින් ඉන්න හැම චිත්තක්ෂණයකම රස වෙනවා. ඒ හැම රැස්වීමකටම උගුරට රබේත් බොන්න බැරුව අපි අපිට ගෙවන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඉස්සල්ලාම අපි දැනගන්න කොච්චරක් කර්ම රැස් කරනවද කොච්චරක් අපි කර්ම රැස් කරන්නේ නැති සතිය වඩනවද කියන මේ පොත්ත බීමයි කරන්නේ. අපි මේ වගේ භාවනා වැඩමුළුවක ඒ ටික විතරයි අපේක්ෂා කරන්නේ. ඉන්නහට ගොඩාක් දේවල් අපිට කරන්න බෑ. වගකීම Taman අතර දෙනවා. කොච්චර සතිය තියෙනවද කොච්චරක් නැද්ද කියන එක විතරයි තියෙන්නේ. අවසරයි ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ නිතරම දේශනා කරන පරිදි හිතෙනදී වරණ ඇතුලේ තියෙන අසම්පජානකාරීදී සහ සිතන දේ ගැන තවත් පැහැදිලි කර දෙන්නේ නම් මැනවි. සිතන දේ යනු අනුසය කෙලෙස් දෙයි පහදා දෙන්නේ නම් ඊටා මැනවි. ත්‍රිවන් සරණයි. සද්දා සීල දයාවාසං බුද්ධ පුත්තං මාමහ. නැතර මේ වගේ විතර මොනවාක්වත් එපා. ප්‍රධාන වශයෙන් බලන්න භාවනා කරනකොට එන අපිට හිතවිලි වලින් කරදර කරන කෙනෙක් ගැන මේ කතා කරන්නේ. මේවා මම හිතන දේවල්ද නැත්නම් මට හිතෙන දේවල්ද හිතන දේවල් වලට බග කියන්න කර්ම රැස් වෙනවා කර්ම ගෙවන්න වෙනවා හිතෙන දේවල් කර්ම නෙවෙයි අන්නේ පොත් බැීම විතරයි ඉල්ලන්නේ ඊට පස්සේ ඒක අනුසේද මේ පරිඋත්තාන්ද වීතිකම දෙක පස්සේ බලතයි කොච්චරක් හිතවිලි හිතන දේවල්ද කොච්චරක් හිතවිලි හිතෙන දේවල්ද කියලා විතරක් බලාගන්න එතකොට පුදුමාකාර තුරුතුරු රාශියක් එන්න පටන් ගන්නවා හිතවිලි පිළිබඳව ඒකමයි සද්ද වලටත් දාන තියෙන්නේ ඒකමයි වේදනාවලටත් දාන තියෙන්නේ ඒ හිතවිලි පිළිබඳව ඒක හරි විචිත්‍රයි. ඒක සාමාන්‍ය අභ්‍යාසයේ පුළුවන් වෙන්නේ උගත් අයට. උගත් අයට තමයි ගොඩක් වෙලාවට හිතවිලි ප්‍රශ්න ඉන්නේ. අනික අයට හිතවිලි ප්‍රශ්න ඉච්චර ඉන්නේ නැහැ. ඒ අයට කරන්න තියෙන එකම උත්තරේ තමයි මේ හිතවිලි මම හිතපුවාද නැත්නම් මට ඉබේ පහළ වෙච්ච හිතෙන දේවල්ද කියලා. අන්න ඒ දෙක පොඩ්ඩක් බලන්න බැලුව ගමන් Tamanට පුදුමාකාර ජීවන දර්ශනයක් පුදුමාකාර මේ හිත පිළිබඳව අවබෝධයක් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි අපිට ඒක කොහොමද එක එක මේ ක්ලේශ භූමිය වලට වැටෙන එක තේරුම් ගන්න පුළුවන්. එන්නේ දෙක තුන පැටලව ගන්න එපා. හිතන සහ හිතන දේවල් පිළිබඳව විතර පොත් බැීම පුරුදු කරන්න. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව සිදු කිරීමේදී ප්‍රකට වන අරමුණ අරමුණට සිත යෙදීමේදී චේතනා පහළ වේද එම චේතනාව උපේක්ෂා සාගත කුසල චේතනාද භාවනා දියුණු වීමේදී චේතනා පහළ නොකර සිටින හැකිද කරුණාවෙන් පහදා දෙන්න. ඇතර මේ කියන කෙනා මොකද්ද මේ අරමුණ කියන කේ අදහස් කරන්න කියලා කියනවා නම් විස්තර කරන්න පුළුවන් නැත්නම් ඔක්කොම හිතලා උත්තර දෙන්න භාවනා කරනකොට ප්‍රකට වෙන අරමුණ කියලා කියන්නේ මොකද්ද කියන එක පොඩ්ඩක් පැහැදිලි කෙරුවොත් ඊට ප්‍රශ්නට උත්තර ඒකෙම තියෙනවා. ඉතින් ප්‍රශ්න කරු කැමති නම් සභාවට ඉදිරිපත් කරන්න මොකද්ද මෙතන අරමුණ කියලා කියන්නේ. මේ ඉදිරිපත් වෙන්න කැමති නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසර තෝරනවාද? අරමුණ වශයෙන් හිතුවේ ආනාපානය හෝ පිම්බීම හැකලීම සම්බන්ධයෙන් ඇති වෙන අරමුණක් ගත්තම ඒක චේතනාවක් වශයෙන් පහළ වෙනවද කියලා ඇයි ඇයි අලකුණු දෙකක් ගැන කතා කරන්නේ මේ අනුන් ගැනද ප්‍රශ්න අහන්නේ Taman ගැන දෙකේ එකක් සමාන මත ඈ ආනාපාන ගැන ටිකක් හිතුවොත් එහෙම එතකොට ওই ප්‍රශ්නේම තියෙනවනේ මේ අනං අනුන්ගේ පරිප්පුවක් කන්න හදන්නේ කියලානේ අනුන්ගේ කොන්ත්‍රාත්යන්නේ බාර අරන් තියෙන්නේ Tamanට භාවනා කරනකොට මොකද්ද ඉතිරිපත් වෙන අරමුණ ඒක කියනකොට අරක වුණත් කොහොමද මේක නැත්තොද කියලා කියන්නෙම පැටලිලා ඒ නිසා මම නැවතත් ප්‍රශ්නයක් අහනවා තමන් ඉඳගෙන භාවනා කරන්න ගියාට පස්සේ බහුල වශයෙන් තමන් මොන අරමුණද ප්‍රකට වෙන්නේ නැත්නම් මූල කර්මස්ථාන වශයෙන් ගන්න. අර මම දැන් මෙතන කියන ඒ අරමුණේ ඉන්ටර්කල ඉඳලා මොකද? මම දැන් මෙතන කියන අරමුණේ ඉඳලා පස්සේ ආනපන ගැන හිතන්න පටන් ගත්තට පස්සේ ආනපන මෙනෙහි කිරීමේදී ආනපන ගැන හිතන්න කියලා නැහැ කිසිම තැනක. ඉතින් එතකොටම ප්‍රශ්නයක් තියෙනවනේ මෙතන හිතනවා කියන චේතනාව තමයි. මතුවෙන දේ බලන්නයි කියලා තියෙන්නේ. ඒසකොට කියන්නේ චේතනා නැතුව එන දේ බලන්න කියන්නේ. එතකොට ප්‍රශ්නයක් අහනවා මම මේ බලන දේ චේතනාවෙන් දෙන්නේ නැත්නම් දෙන්නේ කියලා මගෙන් අහනවා කියලා කියන්නේ මේ බත් කෑව ඇද්ද කියලා තමයි මගෙන් අහනවා මේ බත් එකක් දුන්නාට පස්සේ. ඒ තමයි තේරුම් ගන්න ඕන. වනයේ වෙන දේ බැලීමත් චේතනාවකට චේතනාවක් නෑ ඒකට චේතනාවක් නෑ ඒකට අවශ්‍ය ප්‍රහා ගන්නවා. නෑ ඒක ඒක හරි ඒකෙන් සබාවට ඇත්තට ලොකු කාරණාවක් එළි වෙනවා. නමුත් ඒක නොවීම පිණිස හරියට මූලික උපදේශ පන්තිය කියලා දෙනවා. මොන්නම දෙයක්වත් භාවනා කරලා හිතන්න යන්න ඔක්කොත් චේතනා කරන්න යන්න එපා. භාවනාදී බලන සියලුම චේතනාත හැරලා සිද්ධ වෙන දේ දිහා බලන්න. ඒක තේරුම් ගත්ත කොච්චර කරුවත් තේරුම් ගන්න බෑ මොකද අපිට මේ මොනම දෙයක්වත් දිහා මේ අනුංගයක්ගේ බලන්න ඉඳලා පුරුදු නැහැ. හැම එකම කරන්න හදනවා. ඒ කරන්න යෑමෙන් තමයි ඉස්ලාම් ප්‍රශ්නේ ඇති උනේ. එතකොට මානසික ආතතිය ඇති වෙනවා. ඔළුව තෝන්තු වෙනවා. එන්නේ පේන දේ බලනවා නම් මම බැලුවත් නැතත් ඒක සිද්ධ වෙනවනේ. ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ ආනාපාන සති පොත ලියනකොට කිව්වා අනායාසයෙන් සිටින අචේතනිකව සිටින අසම්පකා ඥානීය අසම්පජානීයව සිටින අසම්පජානකාරීව සිටින අවිඥානිකව සිටින හුස්ම දිහා විතරක් බලන්න. ඒකට කටින් ඉරක් ගහලා කළු ඉදි කරන්නේ. වචනේ කළු මේ highlight කරන්න එක ඉරක් ගන්න එක මොකද මුගව දෙනෙක් හුස්ම ගන්න හදන. පාඩි වෙලා හයියෙන් හුස්ම ගන්න හදන නැත්නම් හුස්ම හොයන්න හදනවා. ඒකෙන්ම භාවනා සරල ගතිය, භාවනා ජීන ඍජු ගතිය නියමේ සංකර වෙච්ච නැති ගතිය උවමනාවේ සංකර වෙනවා. මේ මම මේ කියන කාරණාවට සමහරු අවුරුදු ගණන් ගත වෙනවා තේරුම් ගන්න. වාඩි වෙලා කොහොමද භාවනා කරන්න කියලා දන්නේ. ඒගොල්ලෝ භාවනා කරලා නයි පිඹින්න වගේ පිඹින්න පටන් ගන්නවා. ඊට පස්සේ කියනවා ඉසේකක්මයි. ඉතින් අහන්න දෙයක් නැහැ. හුස්ම ගන්නවත් බෑ. සක්මන් කරගෙන ගියාම බොර කකුල් බැඳගත්තා වගේ මොකද්ද දණු කන්දේ ගැහුවා වගේ ඇවිදින්න පටන් අර ගන්නවා. ඒක කමක් නැහැ. එහෙම කළා තමයි කවුරුත් උක තේරුම් ගන්න. ඒකට hina වෙන්න නරකයි. නමුත් ඒ තරම්ම මේ සරල විදියට ඇවිදින්න සාමාන්‍ය විදියට හුස්ම ගන්න ගියාම මේ ප්‍රශ්නේ බොහොම අදාළයි අචේතනිකව සිදුවෙන එකයි බලන්න කියන්නේ. ඉතින් එතකොට චේතනා නැද්ද කියලා අහන දෙයක් නෑ. එතකොටම දන්නවා අචේතනිකින් කියලා. ඒ වෙන්නේ අචේතනිකව. නමුත් ඒක හයියෙන් හයියෙන් මෙහෙම කතා කරාට භාවනා කරන්න කියලා ඉඳගත්තට පස්සේ දන්නේම නැතුව සචේතනිකව උස්මත ඊට වැටෙනවා. අපිට මෙහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අපි භාවනා කරගෙන යනකොට ආනාපාන දිහා බලාන ඉන්නකොට වර එක සචේතනික ආනාපාන කරනවා වර එක අචේතනිකව කරනවා. මේක වඩා හොඳ එක කොයි එකද කියලා අහුවොත් නම් ගැටක අචේතනික එක හොඳයි. හැබැයි සචේතනිකව ආනාපාන හිත වෙනවා කියලා කියන්නේ අපරාධයක්වත් කෙලෙසයක්වත් නෙවෙයි. මොකද අපිට ඕනවට නෙවෙයිනේ කෙරෙන්නේ. එතකොට දැනගන්න මේ හුස්ම ගන්න ආයාසයෙන් මේක නෙවෙයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. නමුත් කරන්න දෙයක් නැහැ කෙරෙනවා. ඒක නම් මන කනගාටු වෙන්න එපා. මම මම උදව් දෙන්න ඕනේ. අචේතනිකව සිටින හුස්ම දිහා බලන්නේ. සක්මන් කරනකොට ස්වභාවික වේගයෙන් යන්න ආරින්න. ඒක දිහා බලන්න. ආන්නේ එතකොට තමයි තේරුම් අරගන්න පුළුවන්. මමම සක්මන් කරාට මම දිහා මම බලන්නේ පිට කෙනෙක් බලනවා වගේ. ආ මගේ ආනාපාන දිහා බලන්නේ ස්වභාවයෙන් යnderලා පිට එකක් බලනවා වගේ. නැත්තම් මේ ප්‍රශ්න වැළමෙනවා. මේක සචේතනිකද අචේතනිකද සචේතන කියලා ඉස්සරහට යනවා. අචේතනික හොත් නැද්ද? ඉස්සරහට යනකොට අචේතනික අඩු වෙනවද? ඒ මොකක්වත් එන්නේ පටන් ගන්නකොටම අචේතනික දෙයට දීලා පටන් ගත්තනම් වැඩේ 100ක් හරියි. නමුත් ආධුනිකයෙකුට ලේසි නෑ. ආධුනිකයට ගොඩාක් කල් යනවා. ස්වභාවයෙන් හරියට කියනනම් බයිසිකලයක් පදින කෙනෙකුට කොච්චර කල් යනවද බයිසිකල් හෑන්ඩල් එක අතහැරලා පදින්න පුරුදු වෙන්නේ. ඒක ලේසි නෑනේ. තල්ල කඩා ගන්නවා මුල් මුල් කාලේ හෑන්ඩල් එක අතහැරලා යන්න පටන් ගන්නවා. හොඳට බයිසිකල් එක උරු වුණාට පස්සේ යන ගමන් ධර්ම ගලවලා ධර්ම ගැට ගහ ගන්න පුළුවන් බයිසිකල් එක හෑන්ඩල් එක අතහැරලා. හැබැයි ඉස්සෙල්ලා ඉස්සෙල්ලා අත් දෙක අල්ලන්නේ කොහොමද? යකට දඬු ගඳක් ගැහුවා වගේ අත් දෙකෙන් ඉහිර කරගෙන තමයි අපි බයිසිකල පුරුදු වෙන්නේ. බයිසිකල හරවන්න බෑ නැග්ගට පස්සේ ඒ තරම් මේක මිරිකල දත්පටි කාගෙන අල්ලගන්නේ හැන්ඩල් එකේ තියෙන අර ඕකනමී ගතියවත් නැහැ. කොච්චර පුරුදු වෙනවද කිව්වොත් අන්තිමට හැන්ඩල් එක අතහැරලා යනකම් යන්න පුළුවන්. ඒ වගේ ආස්වාද ප්‍රසවාසයත් පටන් ගන්නකොට අපි දැඩිසේ අල්ලන්න ගිය ගම්ම ආතතිගත වෙනවා. වක්කාර ගති පහල කරගන්නවා. හිත නීරස වෙලාවේ දනුකන්දේ කියන වගේ වෙහෙසපත් වෙනවා. ඉතින් මේකට වෙන උත්තරයක් නැති නිසා අපි අනුකම්පාවේ ලක්ෂ වාරයක් ඒක කරලා කරලා කරලා ඒක හුරු කරගන්න ඒක දේශනාවේ සඳහන් වෙන ඒ හුරු කරගැනීමේ කටයුත්ත මරැඳේදී කරන්න බෑ. හුරු කරගැනීමේ කටයුත්ත ලෙඩ වුණාට පස්සේ කරන්න බෑ. හුරු කරගැනීමේ කටයුත්ත නාකි වුණාට පස්සේ කරන්න බෑ. ඒක හයියති තියෙනලා කෙරුවොත් ඒත් හැබැයි නාකි වෙනවා. ඒක උදේට කියලා නාකි නොවියන ඒත් ලෙඩ වෙනවා. ඒත් මැරෙනවා. හැබැයි මැරෙනකොට බඩු ලෑස්ති. තටමඬ දෙයක් නෑ තටමඬ වොද්ද ආයාස කර හුස්ම ගන්න තියෙන්නේ. නාගුණත් ඒ විදිහටම හුස්ම ගන්න වෙන්නේ. ලෙඩ වුණත් එහෙම හුස්ම ගන්න වෙන්නේ. මරණදීත් එහෙම හුස්ම ගන්න වෙන්නේ. දැන් මේ වෙලාවේදී අපි කරන්නේ ඇඟිලි ගැහිමකින්තරව අචේතනිකව හුස්මට යnderලා බලා සිටීමයි කියනකොට මම හිතනවා ප්‍රශ්න උත්තරය හම්බ වෙනවා කියලා. ඊළඟ සර්ණයි ගත්තර ස්වාමින් වහන්සේ මේ මා භාවනාව සඳහා පැමිණි තෙවන අවස්ථාවයි. පසුගිය පෙබරවාරි මාසයේදී මාහට ඉතාමත් හොඳින් සතිය පවත්වා ගැනීමට පිළිවන් විය. නිවසේදී දිගටම භාවනාව පිළිබඳ ප්‍රශ්නක් නොවිය. නමුත් අද දින මාහට සුදුසු පරිදි සිත භාවනාවට යොමු කිරීමට නොහැකි බව හැඟේ. අරමුණකට සිත යෙදීමේ අපහසුතාවයක් ඇත. නානා සිතවිලි සිතට පැමිණේ. භාවනාව සතිය නොඇති බව දැනේ. එබැවින් නැවත නැවත අරමුණු අරමුණ වෙත සිත යොමු කළත් එක දිගට පවත්වාගත නොහැක. සක්මනේදී මෙන්ම පරයන්කේදී මේ අපහසුතාවයේ අත්විඳිමි. එසේ වන්නේ ඇයිදයි නොඇතෙහි. නමුත් දිගටම වීර්ය කරමි. නමුත් සිත ව්‍යාකූල වී ඇති බව වැටහි. මා නැවත භාවනාව සඳහා යොමු වේ යුතු අයුරු කරුණාවෙන් පහදා දෙන මෙන් ගෞරවණීය ඉල්ලමි. මේක අපිට කියන්න පුළුවන් ඉස්සෙල්ලා අපි සතිය පිහිටවීම පිළිබඳ පෙබරවාරි මාස දැනගත්තා. දැන් සතිය නැතිවීම පිළිබඳ සතිය ඉගෙන ගන්න වෙලාව. මට සතිය නැති වෙන වෙලාවක් එනවා. මම සතිය නැතුව ඉන්න බව දන්නවා. එච්චරයි. ඒක හැබැයි බොහොම වටිනවා අර සතිය පිළිබඳ සතිය දැනගන්නට වැඩිය. සතිය නැති වෙලාවේ සතිය නැති බව දන්න එක ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි. ඒක ලියලා තියෙන විදිහට අප්‍රත්‍යතව භාවනා කරොත් ආයෙ සතියක් එයි. ආවට පස්සේ තේරෙන්නේ නැති වෙච්චා මේමයි, ඇති වෙච්චා මේමයි. මේක මේ මගේ දෝෂයක් නෙවෙයි. සතිය කියන්නේ අනිත්‍ය ධර්මයක්. අපි හිතන්නේ සතිය නිට්ටය සුඛ සුබ ඒකාන්තයෙන්ම මේ මට ඕන විදිහට හිටිය කියලා නෑ. එහෙම නෑ. ඒ නිසා හොඳට මතක තියාගෙන ඒ සතිය තියෙන වෙලාවේ සතිය බව දැනගන්නකොට සතුටුයි. ඒක පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නෑ. නමුත් සතිය නැති වෙලාවේ සතිය නැති බව දැන ගැනීම බොහෝ විට කනගාටුකට බාරගන්නවා. නමුත් සර්වඥාන්සේ පෙන්ලා දෙන්න තියෙන්නේ සතිය තියෙන වෙලාවේ සතියට සතිය කියලා කියනවා. සතිය නැති වෙලාවේ සතිය දන්නේකට සති බලය කියලා කියනවා. හොඳ හොඳ හයි හයි හති සතියක් තමයි ඒක. ඉතින් ඒ නිසා එතෙන්දෙත් ආස්තිකත්වයේ දන්නවා සතිය ඇති වෙලා දැන් නාස්තිකත්වයේ දන්නවා සතිය නැති බව දෙකේදිම සමහිතාවොත් හිතන්න කොහොම හිටියද කියලා. සතිය තියෙනකොට තියෙන බව දන්නවා නැතිකොට නැති බව දන්නවා නම් ඒ මනුස්සයා මොන જાතියකින්වත් ආත්‍යතිගත කරන්න බෑ. ඒ මනුස්සයා කොහොමද කරක්වත් මේ මානසික අසහනකටපත් කරන්න බෑ. තිබෙම තිබීම විතරයි ඕන කරන්න කියලා හිතුවොත් ඒකාන්තයෙන් පටන් ගන්නකොටම අසහනයක් තියෙනවා. ඒ නිසා මේක භාවනාවේ ඉදිරියට යන හැටි. අතේ තියෙන වෙලාව තියෙන බව දන්නවා. නැතිව නැතිලා නැති නැතිලා නැති බව දන්නවා. දෙකේදීම සමහිතාව තමවිල නැහැ. මේක කියලා තියෙනවා තාම හිත විචිප්ත වෙනවා කිය. දෙකේදීම සමහිත එන්න මේ අවස්ථාවේ ඒකාන්තයෙන්ම අත්විඳින්න ඒ වෙලාවෙත් සතිය තියෙන වෙලාවේදී වගේම සතිය නැති බවදීදී නිතිපතා පරියන්ක කරනවා නම් නිතිපතා සක්මන් කරනවා නම් අනිවාර්යම ටික කාලෙකින් ආයත් සතිය එනවා. හැබැයි ස්ථිරම නෙවෙයි ආයත් නැති වෙනවා. ආයත් වෙනවා ආයත් නැති වෙනවා. ඔන්න දෙකට සමහිත ආපු දවසේ තමයි අපිට කියන්න පුළුවන් ඉන්නේ යෝගාවචරයා කියන නම. භාවනා කරන කෙනා කියනවා. නැත්නම් අපි හැම වෙලාවෙම අර ලැබූ ප්‍රතිඵලය අපේක්ෂා කරනවා. ඒක නිසා ඉස්සල්ලා ඒක අඳුල්ලා දුන්නාට පස්සේ තමන්ගේ කර්ම යෝග හැටියට, දෛව යෝග හැටියට ඇති නැති தত্ত্ব එනවා. ඒ තියෙද්දි නිතිපතා භාවනා කරන එක තමයි අපෙන් කෙරෙන තියෙන අනුග්‍රහය. ඒ බව වෙනවා මේ කියන කෙනා අතින්. නමුත් සැකෙන් කරන්නේ සැකතුරු කිරීම පිණිසයි මම මේ කතා කරන්නේ ඒක කාගේවත් පුද්ගලික දෝෂයක් නෙමේ සතිය ඇති වරින් වර එනවා වරින් වර නැති වෙනවා ඒක හරියට හඳ වාගේ පුරපක්ෂයට ආපුවම මතු වෙනවා අවපක්ෂයට ආපුවම නැති වෙනවා නැති වුණාට හඳ නැති වෙන්නේ හඳ අවපක්ෂයට ගියයි කියලා නැති වෙන්නේ ආයෙත් ඔක පුරපක්ෂයට එනවා ඒක නිසා අපිට කරන්න තියෙන්නේ එක දිගට නිරීක්ෂණය පවත්වාගෙන යන එක ගරු ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි මේකේ ප්‍රශ්න දෙකක්. පසුගිය කාලේ මගේ අත්වල ඇඟිලි වලට සමහර දේ අල්ලන විට වෙනසක් දැනුනි. මෙම தත්ත්වයේ කකුල් වලටත් බලපානවාද? කාලයක සිට කකුල් ඇඟිලි වල ද්වාල එනවා. ගොඩක් දෙහෙක් පාගපු තැන වලට ගියාම වගේ දැනෙනවා. ඒ වැරදිද ස්වාමින් වහන්සේ? දෙවනි කොටස මගේ ශරීරයේ කාලයක සිට සම ඉස්සෙන ගතියක් දැනෙනවා. පසුගිය කාලේ මෙහි භාවනා කරන විට නැති විය. පසුගිය මාස කීපය තුළ නැවත ඇති විය. මට දැනෙන්නේ සම ස්ථෙන ගතියේ ශරීරයේ යම් තැනක නිතර දැනේනම් එම ප්‍රදේශයේ රිදුමක් හෝ තුවාලයක් හෝ සැදී ලෙඩ වෙන බවයි. එනම් කරදරයකි. මේ කල යුතු දෙයක්ද නැතිද? සමාවෙන්න ස්වාමීන් වහන්සේ. කාලික සිට කෝඹයක් අත්වල දුවනවා වගේ දැනේ. දැන් මුහුණේ දැනේ. විඳින නිසා අපහසුයක් අපහසුකමක් දැනේ. කුමක්ද කළ යුත්තේ ස්වාමීන් වහන්සේ? මේකෙදී ඇත්තටම වෙලා තියෙන්නේ මේ තමන්ගේ ශරීරය පිළිබඳ අසීමිත ආශාවක් තියෙනකොට මේකේ මැස්සෙක් කැවුවත් ප්‍රශ්නයක්. උලඟක් හැමුවත් ප්‍රශ්නයක්. රත්ුණත් ප්‍රශ්නයක්. සීතුණත් ප්‍රශ්නයක්. මේක මේ ශරීරය කියනකට මැස්සෙක් වහන දෙන්න බැරිය දන්ත ධාතුන් වහන්සේට කරඬු හතක් මැද තැම්පත් කරගෙන ඉන්නා වගේ ධානයෙන් හදන කොම්ම හැරෙනවා මරණයට පස්සේ මැස්ස විතරයි ඉතුරු වෙන්නේ වෙන මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඔය ඉන්නකන් තමයි ඉන්සෙක්ට් ප්‍රලන් ගහගෙන අනම් මනම් මේක සුද්ධ කරගෙන ඉඳලා ඒකට මැස්සෙක් වැහුවත් මුත් භාවනා කරනකොට මැස්ස වැහුවා වගේ පෙන්නවා. ඉතින් ඒකට මැස්ස නැතුවත් මැස්ස වැහුවා වගේ විඳවනවා. වෙන මොකක්වත් නිසා නෙමෙයි මේ ශරීර ආශාව නිසා. ඉතින් මේකට මේ තරම් ආසයි නම් කොහොමද මේක හරහා අපි අනිච්ච දුක්ඛ නැත්තම් තේරුම් ගන්නේ? නිසා යම් ප්‍රමාණයක් මතක තියාගෙන ඉන්න වාඩි වෙනකොටම තමන්ගේ කයයි තමන්ගේ ජීවිතයයි දෙකම බුදුන්ට පූජා කරන්න. ත්‍රිවිධරත්නයට පූජා කරන්න මේක තම්බන කන්නේ තම්බන කවම් බැදගෙන කන්නේ බැදගෙන කපන් කියලා. භාවනාදී මේක නලියනකොට ওই නලියලා නැතරුණා ඇති ඕක ඕනම් මැරෙනවා. ඔකේ ඉතුරු වෙන දෙයක් නැහැ. ඉතින් ඒක ටික ටික කෑවත් එකයි මට විටි පිටින් කෑවත් එකයි කියලා බලන්න හිටියොත් නැගිටලා බලනකොට විටි පිටින්ම තියෙන. මොකුත් වෙලක් නැහැ. එකයි නැති වෙන රසායන නැති වෙනවා. නිසා කරුණාකරලා මතක තියාගන්න මේ ශරීර ආශාව නිසා ඔය මයිකල් ජැක්සන් ඉන්න වෙලාවේදී ඒ මනසට කුරුලෑවක් ආවොත් ඕනම වෙලාවක යාගේ දොස්තරල පස් දිනාම ඇමරිකාවේ ඉඳලා ගෙන්නලා ඒ කුරුකලාව සනීප වෙනකන් කවදාක සංගීත සම්දර්ශනයකට යන්නේ ආහාරු යන වෙනම කුක් කෙනෙක් ගෙන්නනවා ඔක්කොම හරි ගැසලා තියාගෙන මොකද ඒ තරම්ම මේ මනුස්සයාගේ ඒ රංගනයේ සඳහා යාගේ කීර්තිනාමයේ සඳහා ඒව අවශ්‍යයි. ඉතින් මනසට ගුරුලාවක් ආවට විනාශයි. වෙනමම ප්ලේන් එකක් යවල වෙනම දොස්තරලා ගෙන්න බලයි. ඉතින් අපිත් මයිකල් ජැක්සන්ලා වගේ තමයි. කුරුලාවක් ආවම කෙස් ගහක් ඉදිච්ච ගමන් නියපොත්තක් නියමලක් ආපු ගමන් දැන් ස්පෙෂලිස්ට්ලා පිටිපස්සේ යන්න පටන් අරගත්තාම කොට හරිය කැමති ස්පෙෂලිස්ට්ලා. ඒගොල්ලෝ දන්නවනේ. ඉතින් ඒක තමයි අද අධ්‍යාපන ක්‍රමයේත් එච්චරම තමයි. ඉතින් අපි කරලා තියෙන එක මැස්සෙක් වහන්න බෑ, ගැස්සක් ගැස්සක් අහින්න බෑ, කිඹිසිසක් කිඹිසින්න බෑ. ඉතින් භාවනා කරන්න ආවේ. ඉතින් එකම දෙයයි මතක තියාගන්න මේ ශරීර ආශාව වැඩි වෙච්චාම ඒ මනුස්සයාට මේ හැම එකක්ම ඇම්ප්ලිෆයි වෙලා පේන්නේ. ඒකට ලෝකේ සම්පූර්ණයෙන් මතක නැති වෙලා අර පුංචි දේ අර මේ මේ මයිලක් වගේ දේ කෙන්දක් වගේ දේ කන්දක් කරලා පෙන්වුවාට පස්සේ ඉතින් ඒකෙන් බීතික ඇති කරගන්නවා. 150ක යෝගාවචරෝ මේ පැත්තේ ඉන්නේ. 150 බාහිර දේවල් ලොක් කරලා සලකනවා කවුරු hina වුණත් කවුරු කැස්සත් එයා හිතන්නේ මට ඉඟි කරනවා කියලා. ඒ වන්සට භාවනා කරන්නත් බෑ. ඒ නිසා මේ මානසිකත්වයේ තියෙන දෙකක් තමයි ඇතුළත සංඥා ගොඩාක් ඇම්ප්ලිෆයි වෙන්න පටන් ගත්තාම ඒ මනසට මොනවත් වෙන්න බෑ උලක් වදින්න බෑ ඇලර්ජික් රියැක්ෂන් එන්න පටන් ගන්නවා. බාහිර දේවල් වරදවල තීරුම් ගන්නවා 150ක්. ඒගොල්ලන්ට කවුරු hina වුණත් කතා කරත් ඉතින් හිතනවා මට උලිහිලි පානවායි කියලා. ඉතින් සාමූහික භාවනාවට ආවට පස්සේ ඒගොල්ලෝ දෙගොල්ලටම විශාල අපහසුතාවලටපත් වෙනවා. ඉතින් ඒගොල්ලෝ හරිය කැමති තනිකර කියලා භාවනා කරන්න. ඒ තනිකර කියලා භාවනා කරන්න ගියාම ගොඩාක් වෙලාවට නිදිමත වෙලා කාලේ නාස්ති වෙනවා. ඒ නිසා කරන්න තියෙන දේ තමයි ඒ කය ජීවිත දෙක নিরপেক্ষකව නැත්නම් පූජාවෙන් ත්‍රිවිධ රත්නෙට පූජා කරලා යන්න ඉහිලා මොනදී වුණත් කමක් නැහැ කියලා කරගෙන ගියලා බලනකොට භවනාවත් වෙලාදී ඔය වෙන වෙනස්කම් වලින් එන ආතතිය ඒකෙන් එන ඇලර්ජික් රියැක්ෂන් එහෙම නැත්නම් අපි කියන අපත්‍ය ලක්ෂණ දුර වෙන්න පටන් අරගනි. ඒ නිසා මුලදී ලুকু ශ්‍රද්ධාවක් අවශ්‍යයි. තමන්ගේ කාය ජීවිත දෙක බුදුන්ට පූජා කරලා ධර්මයට පූජා කරලා සංඝයට පූජා කරලා කරන්ඩ ඒක සාමාන්‍ය ඉස්සර බණ පොත්වල අනිවාර්යයෙන්ම කියන දෙයක් තමයි කාය ජීවිත নিরপেক্ষව නැත්නම් කාය ජීවිත දෙක ත්‍රිවිධත් වෙන පූජා කළා කටයුතු කරන්න මේ වගේ කෙනෙකුට ඒක ගොඩක් ආනිසංස ජනකයි. අවසරයි ස්වාමීන් වහන්සේ. පෙර දිනක වෙනත් භාවනා වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවක ඇති වූ ප්‍රශ්න දෙකක් මට සමා වෙලා පැහැදිලි කර දෙමින් ඉල්ලා සිටිමි. එෙහිදී භාවනා කරගෙන යාමේදී එක් අවස්ථාවක මට නවසීවතකයේ භාවනා කිරීමට උපදෙස් දුන්නා. තමාගේ මරණයෙන් පසු අනුන්ගේ මරණය ආදි වශයෙන් ක්‍රමෙන් කරගත් කරගෙන යාමේදී තමත් නැහැ අනුනුත් නැහැ. සිතට ගන්නා සියලුම අය ඊටා වේගින් නැති වී යනවා. එකේ පළවෙනි කොටසේ මේ තමා ඒ අරමුණ හිතට දීම නිසා සිදුවන දෙයක්ද? හරිනම් ඒ අරමුණ හිතට නොදීම අවබෝධ විය යුතුයද? ඉන්පසු ශුන්්‍යතාවය අනිත්‍යයි කියා වඩන්න කීවා. ඒ එක් අවස්ථාවක මගේ පපුව ගැළවිලා යනවා වගේ ලේ දහරා නළල දිගේ ගැළවිලා යනවා වගේ මට දැරිය නොහැකි වේදනාවකට පත් වුණා. මම කෑ ගැව්වා. පසුව දිනක්ම භාවනා නොකර සිටි සිට පසුවදා ඒ භාවනාවම කළා. එදා අර තරම්ම වේදනාවක් නැතත් උහුලන්න පුළුවන් තරමේ වේදනාවක් ඇවිත් ක්‍රමයෙන් නැති වුණා. දෙවනි කොටස මේ සිදුවීම මා කළ භාවනාවේ වැරැද්දක්ද? මේ වගේ එක සිද්ධියකින් ඇත්තට මොනම දෙයක් අත අපිට විශ්ෂය කරන්න බෑ. ඒකට කියන්නේ ආශේවන ප්‍රත්‍ය කියලා ඇසුරු කරන වෙලාව මේක සාතික කරන්න භාවනා ප්‍රත්‍යයට ගන්න ඕනේ. නැවත නැවත කරන්න. කරනකොට Taman අර වෙච්ච දේ තමන්ගේ අත්දැකීමට දෙක තුන හතර පහ අවස්ථාවල් යනකොට අනුන්ගෙන් අහලා වැඩක් නැහැ තමන්ගෙම ඒකට දක්වන ප්‍රතිකාරය ප්‍රතිචාරය තමයි වැදගත් වෙන්නේ ඒ නිසා මේ පළවෙනි සිද්ධියේදීම සියල්ල විනිශ්චය කරන්න හදනවා කවදාකවත් උත්තර හොයන්න බෑ තමන්ට මේක අහන්න සැකහැර දරගන්න ඕනේ නම් මේකම නැවත නැවත කරන්න. ලක්ෂ වාරයක් කරනකොට තමයි සහතික වෙන්නේ. ඉතින් එතකොට අපිට කියන්න තියෙන්නේ නිතර භාවනා ක්‍රම මාරු කරනවා නිතර ගුරුවරු මාරු කරනවා නිතරම කර්මස්ථාන භාවනා මධ්‍යස්ථාන මාරු කරනවා නම් ඒක නෑ හැමතැනම ලිංහරණ කෙනෙක් වගේ. කවදාකවත් උල්පතකට බහින්න හම්බ වෙන්නේ නෑ. අතන මෙතන ආහාරහර ඉන්නවා. නමුත් මතක තියාගන්න අපිට එච්චර සෙල්ලම් කරමින් ඉන්න ලෝකයක් ජීවිතයක් නැහැ. බොහොම කෙටි කාලයයි තියෙන්නේ. ඒ සමහර ප්‍රතිඵල කියන තේ නියම් ක්‍රමයක් තියෙනවා නම් ඒවත්ින් පරිශන කළා තමයි හොයාගන්නේ. ඊට පස්සේ ඒකට සම්මුළු හදින්ම පූර්ණ කාලිනව කිරීමෙන් තමයි අපිට මේ ලැබිච්ච ජීවිතේ ප්‍රතිඵලයක් කරා යන්න පුළුවන්. නැත්නම් හැමදාම පරිශන කර කර ඉදී හැම පරිශනයක්ම අලුත් අභියෝගයක්. ඉතින් ඒකට අපිට කොතනින් බහ ගන්නද කියලා හිතා ගන්න බැරි වෙනවා. අවශ්‍ය නම් බහ ගැනීමේ දොරටුව මකර තොරණ කොහෙද කියලා දැනගන්න තමන්න වඩාම වාසිදායක ක්‍රමයක් කරන නැවත නැවත කරන්න. එතකොට නම් තමන්නම සැකහැරලා දුරු කරගන්න පුළුවන්. මේක වැරදි දේවල් නෙවෙයි. නමුත් මේ අත්දැකීම් අධිකම නිසා එනතන නිරීක්ෂණ මදි වෙලා නිගමන වැඩි වීමෙන් ඇති වෙන ප්‍රශ්න. වැඩියෙන් කරන්න තියෙන නිරීක්ෂණ නිගමන අඩු කරන්න වැඩි වැඩියෙන් නිරීක්ෂණය කරනකොට නිරීක්ෂණයෙන්ම නිගමනය එන්න පටන් ගන්නවා. ඒ නිසා මේකට උත්තර බඳින්න යෑම එච්චරම නුවණට උරු නෑ මොකද අත්දැකීම් අධිකම තියෙනවා. ගර්ථනායක ස්වාමීන් වහන්සේ අවසරයි මීත්‍රිගල ආරණ්‍ය සේනාසනයේහි භාවනා වැඩසටහන් මාලාවේ ආධුනිකයෙකු වන මාහට ඇති ප්‍රශ්නේ නම් මා සක්මන් භාවනාවේ යෙදීම ආරම්භ කළ පසු සෙමින් පාතවමින් සක්මන් කළද ටික වේලාවක් ගිය පසුව මගේ පාත ඇබීම තරමක් වේගවත් වීමක් ඉබේම සිදුවන බව මට දැනේ. එවිට මම නැවත සෙමින් පාතබ්බමි. නොදැනීම වුණත් එසේ තරමක් ඉක්මනින් පාතබීම සක්මන් භාවනාවට නුසුදුසුද. ඇතැම් ගෝසයන් පාදයක් තබා අනෙක් පාදයේ තැබීමට වේලාවක් ගතවද එය මට කීමට අපහසු බවක් වැටහි. නිවැරදිව සක්මන කළ යුත්තේ කෙසේද යන්න කරුණාවෙන් මාහට වටහා දෙනු මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒක නිසා මම ඉස්සෙල්ලා ප්‍රශ්නේ උත්තර දෙනකොට කිව්වා වගේ ඇඟට දෙන්න එයාගේ වේගයට ඇවිදින්න කියලා. හොඳට ඇඟ ස්වභාවික වේගය ගත්තට පස්සේ තමයි මනසකාරය යොදන්නේ. එහෙනම් මේක හිමීට කරන්න යන්නත් එපා, ඉක්මන් කරලා යන්නත් එපා, අනුන්ගේ කකුල් දිහා බලන්න යන්නත් එපා. ඒකත් භයානක වැරද්දක්. ඒ හරි නෑනේ. ගැලපෙන්නේ නෑ. ඒ නිසා Taman සක්මන අදිෂ්ඨාන කරගන්න. ඒකල ඕන දෙයක් ඕ ඇවිද ගත්තා. උඩින් ගිය ප්‍රශ්නයක් නෑ කට්ටිය. Taman ඒක ඇවිද බලන්න මගේ යඟට මගේ වෙලාව හැටියට මගේ ප්‍රകൃතිය මොකද්ද කියලා. ඒකට එනවා විනාඩි 5ක් විතර යහට මට ගිහිල්ලා ඒක පట్టල වෙලා කෝල ගති දුරු වෙලා කෝඩු ගති දුරු වෙලා සාමාන්‍ය වේගයට ආවට පස්සේ තමයි මම මෙහෙමයි දකුණු මෙහෙමයි කියලා බලන්නේ. එහෙම නැත්නම් අර මූලික උපදේශ අහලා නැතුව අර හිතාගෙන ආපු මොකක්ද එකක් මේ කරන්න හදන්නේ. ඒක සාමාන්‍ය දොස් කියීච්ච වැරද්දක් නෙවෙයි. මොකද මේ උපදෙස් දුන්නට ඔක්කොම අල්ලා ගැනීම හැකියාවක් යෝගාවචරයට නැහැ. ඉතින් ඒ නිසා අවශ්‍ය නම් දවස් දවසකින් දෙකකින් ආයසරයක් අර මුල් උපදේශපන්ති මහන්න ඕන. මුගක් වෙලාට අපි කරන්නේ මේ දේශනාවල් පටිගත කරලා යනකොට තමන්න ගෙනියන්න දෙනවා මේ පිළිබඳ වார்த்தාවක්. ඒකේ පළවෙනියම ආයත උපදේශපන්ති තියෙනවා. ඒක නැවත නැවත මේක හොඳයි කියලා හිතෙනවා නම් ඒකම නැවත නැවත අහන්න අහනකොට තමන්න තේරෙයි ඉස්ලාම් දාසිය අහුවට 130කට 40කට වැඩිය තේරෙන්නේ නැහැ. හිතට වැදෙන්නෙත් නැහැ. නැවත නැවත අහනකොට තමයි තේරෙන නිසා මෙවැනි ප්‍රශ්න ධර්ම සාකච්ඡාවට මතු කරන්නයි කියලා මම ඒකයි මුලින් මතක කරේ. මේක හොඳයි ඒක නාට විතරක් නෙවෙයි කාටත් වගේ දැනගන්න. ගරු ස්වාමීන් වහන්සේ දැනට වසරකට වැඩි කාලයක පටන් දිනපතා පැයකට ආසන්න කාලයක් මුලින් සක්මන් භාවනාවක් ඉන්පසුව පරයන්ක භාවනාවක් කරමි. සක්මන් භාවනාවේදී මුලින් වම දකුණ ලෙස මෙනෙහි කරමින් යටිපත් තුළ පොළවේ වදින විට දැනෙන රළු ගතිවලට සිත යොමු කරමි. විනාඩි 30ක පමණ කාලයක් මෙලෙස සක්මනේ යෙදෙන විට ඔසවනවා, තබනවා ලෙස එය දැනීම හැකි දැකීමට හැකිවන මට්ටමට සතිය වැඩි. ඉන්පසු පරයන්කයට හිඳගෙන මට සමාවෙන්න මම දැන් මෙතන ලෙස මෙනෙහි කරමින් ශරීරයට හිතගත් විට එදා ඉක්මනින් කය තැම්පත් වේ. ආනාපානයට හිත යොමු කිරීමට පෙර ආශ්වාස ප්‍රශ්වාස තුනීවි ගොස් ඒ සම රසවන තත්වයට පත් වේ. විනාඩි 10ක් 15ක් වන කාලය ඇතුළත ආනාපානය සම්පූර්ණයෙන්ම නැති වී ගොස් ශරීරයේ ඊටම සැහැල්ලු තත්වයකට පත් වේ. ශරීරයේ ශරීරයේ ආසනයේ නොගැටි වායු කොට්ටක් මත සිටන වාසේ දැනේ. උස්ම ඉහළ පහළ යනවා දැනෙන නමුත් එය සිදුවන්නේ ශරීරයේ කුමන කොටසේද යන්න වග හිතාගත නොහැකිය. බාහිර ශබ්ද ඇසේ. යම් සිතවිලිද පැමිණ යන ආකාරය දැකිය හැකිය. එහෙත් ඒවායින් සතියකට සතියට බාධාවක් නැත. පසුගිය මාසයේ පමණ කාලයේදී ඔබ වහන්සේ දේශනා කරන ලද පුරාභේද සූත්‍ර දේශනාව බොහෝ වාර ගණනක් ඇසීම නිසා ලැබුණු මඟ පෙන්වීම අනුව මෙම අවස්ථාව රූප ධර්මයේ ගෙවි ගොස් නාම ධර්ම මතුවන අවස්ථාව ලෙස තේරුම් ගතිමි. ඒ අනුව ශරීරයේ නොදන්නා තැනක සිදුවන ආශ්වාසය ප්‍රශ්වාසය දෙස දිගටම බලාගෙන සිටීමට උත්සාහ කරමි. එහෙත් එය දිගටම කළ නොහැක. මෙහිදී ලිවීමට තරම් පැහැදිලි නැති යම් හේතුවක් නිසා සිත ආශ්වාස ප්‍රශ්වාසය බැලීමෙන් ඉවතර පණි. ගරුතර ස්වාමින් වහන්සේ ඉතත් ඉහත ධර්මදේශනාවේදී යෝගාවචරයා මෙම අවස්ථාවට පැමිණි කල ඔහුට නාම රූප වෙන්කර බලන ලෙස වහන්සේගෙන් උපදේශක් ලැබේ. එය පැහැදිලි නැත. ඒ තවදුරටත් විස්තර කර දෙන ලෙස ඔබ වහන්සේගේ දෙපා නමද ඉල්ලා සිටිමි. ආගෙන ඉන්නකොට මුල් ටික ආපු දේවල් ක්‍රියාත්මක කළා ක්‍රියාත්මක කරලා ලැබෙන තොරතුරු රාශියක් මේකේ තියෙනවා. හොඳයි වාර්තාගත වෙලා තියෙනවා. ඉතින් එතකොට අර අල්ලගත් අරමුණ මේකේ තියෙන ආනපන කියලානේ. පරියංක භාවනාවක්නේ. ජීවිකන යනකොට හිත බොහෝ විට එළියට පයින් හදනවා. හිත අල්ලන්න කැමති මනාපමනාප අරමුණුනේ. දැන් ආනපන ජීවිකන ගෙවින යනකොට කි මනාපෙත් නෑ, අමනාපෙත් නෑ. ඒ නිසා නිකන් කකා කකා හිටපු චුයික පෙත්තක් වගේ. ඉතින් චුයික මේ කකා කකා ඉන්නකොට අකුපාඩ හරිදනම් මිසක දැන් කන්න දෙයක් නෑනේ. ඉතින් කකා ඉන්නකොට විසිකලා තව තව පෙත්තක් කටේ දාගන්න හිතෙනවනේ. ඉතින් ඒ වගේ දෙයක් ඒ කියන්නේ ඒ කාපචුංගම් එක විසිකල තව එකක් ගන්න එක තමයි සංසාරය කියන්නේ. බුදුරජාණන් කියන මේක ඉවර වෙනකම් බලපන් බලනකොට උඹට තේරෙයි මුලදී කොයි දේ රස වුණත් ඒ ගිවෙන පැත්ත <coughs> යනකොට ක්ෂය වෙන පැත්තට යනකොට වැය වෙන පැත්තට යනකොට ඒක නීරස වෙනවා ඒ වෙන පෙරලිය නිසා විපරිණාමය නිසා. ඉතින් අපි විපරිණාමයට අකමැති වෙලා ආයචුංගම් කරනවා වගේ අරමුණු අලුත් කරනවා. එහෙම කරන්න දෙන්නේ නැතුව ඒ ගෙවෙන පැත්ත, නීරස පැත්ත, වැය වෙන පැත්තත් අර වාගම සතියකින් බලන ඉඳනනම් දැන් Tamange හිතේ නුරුස්නා ගති පහළ වෙන බව, අමනාප ගති පහළ වෙන බව, විරසක ගති පහළ වෙන බව දැනගෙන ගියොත්, ලෑස්තිලා ගියොත් එතකොට යෝගාචර තියෙනවා රූප ධර්ම පැත්තෙන් ගිවිගෙන ගිවිගෙන යන ගමන් අමනාප ගතිය වැඩි වැඩි වැඩි වැඩි යනවා. නීරස ගතිය වැඩි වැඩි වැඩි යනවා. ඒකාකාරීකම වැඩි වෙවි වැඩි වෙවි යනවා. එතකොට මේ රූප ධර්මයන්ගේ තියෙන බලපෑම අඩු වෙන ගමන් අඩු වීම නිසාම දෝ මේ වගේ අමනාපයක් පහළ වෙලා යනවා. හැබැයි මේක මම හිතාන ගියේ එකක් නෙවෙයි. මේ සඳහා එකම පිළිතුරයි තියෙන්නේ තමන් දැනගෙන යනවා නම් එහම රූප ධර්ම වල ගෙවිගෙන යනකොට ඉබේම ආසනෙන් විසිකරන ගතියක් නීරස ගතියක් කම්මැලි ගතියක් එනවයි කියලා එහෙනම් Tamanට ඒකට මුහුණ දෙන්න පුළුවන්. මේ රූප ගෙවෙනවා නාම ධර්ම මතුවෙනවා. රූප ගෙවෙනවා කියන එක මනාප ගති ගෙවීමක් හෝ අමනාප ගතියක් වෙන්න පුළුවන්. හුඟක් වෙලාවට නාම ධර්ම වශයෙන් මෙතෙන්දි පේන්නේ හැමෝටම නන් නෙවෙයි මේ නීරස ගති, කම්මැලි ගති, ඒකාකාරී ගති ආන්න ඒ දෙකේ මාරුව මේකෙන් මේකට මාරු වෙන හැටි අවබෝධ කරගෙන ගියොත් දැනගෙන ගියොත් ඒක නඩ හිතා ගන්න පුළුවන් භාවනා ලස්සනට දැන් යනවා. මම හදිසි විනිශ්චයකට යන්නේ නැහැ. මේක හේමම වෙන්න ඇරලා බලන් ඉන්නවා කිව්වොත් අර ඒකාකාරී ගතියේ නීරස ගතිය නපුරු බලපෑම අඩු වෙන්න පටන් ගන්නවා. මේ මාරුව සිද්ධ වෙද්දී සතිය කඩා ගන්න නැතුව ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. නමුත් ඒක තමන්ටම ඒක ඥාණය පහළලා තමන්ටම මේක ලෑස්තිලා ගිහිල්ලා ඒක තේරුම් ගැනීම උංගාවක් පරිදි රාශියක් වෙනකොට කලාතුරකින් සිදුවෙන එක. ඒ සඳහා එතනදී සුතමේ ඥානයේ තියෙන කෙනාට ලෑස්තිලා යන එකනට ජය වැඩෙනවා වැඩි. දන්නේ නැතුව ගියොත් සුතමේ ඥාන නැත්තම් බොහෝ විට නීරස ගතියට යට වෙලා භාවනාවට වෛර කරලා අරමුණට වෛර කරලා කසාදාලා නැගිටලා යනවා. ඒක තමයි මුංගක් වෙලා කරලා තියෙන්නේ. නමුත් ඒක යෝගාවචරයක ලෑස්තිලා ගියොත් මේ වෙනස දැනගත්තොත් ගැඹුරු ධර්ම වලට භාවනා ය아가න්න පුළුවන් වෙනවා. ඒකයි මේ වෙලාවේදී මම අදහස් කරන්න ඇත්තේ. ඉතින් ඒ නිසා මේ සූදානම් වෙලා යන එක තමයි මේකට කියන්න තියෙන උත්තරේ. එතකොට Tamante නාම ධර්ම රූප ධර්ම පිළිබඳව හොඳ වැටහීමක් වැඩි වැඩි වෙන්න ඉඩ තියෙනවා. ගෞණීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේ ආලෝක සංඥාව තුළින් ආයගත සතිය වැඩුවත් ඒ දිනු කර ගැනීමට බැරි විය. මාස 4-5ක් පමණ කාලයක් ශරීරයේ අභ්‍යන්තරයට ගැළපීමෙන් වැඩි වූ නමුත් තුනක කොටස් තුනක් හතරක්වත් හරියට කර ගැනීමට බැරි විය. ස්කන්ධ ධාතු ආයතන ආකාරයෙන් පටන් ගැනීම සුදුසුද? කර්ණාවෙන් පැහැදිලි කර දෙනෙමින් ඉල්ලා සිටිමි. මම කියන කර්මා කළ මේ සභාව නොමගරින්න එපා මුල් උපදේශ පන්තියට අහුම්කම් දෙන්නේ මොනම වරපතල වචනයක්වත් මම පාවිච්චි කළා නැහැ. මේ තැන් තැන් වලින් ඉගෙනගෙන ආපු දේවල් දාලා මේ පළවෙනි භාවනා මොකක්ද කියන්නේ වැඩසටහනේදීම ආධුනිකයෝ තොල්මන් වෙලා යනවා මේ මොනවද මේ කතා කරන්නේ කියලා ස්කන්ධ ධාතු ආයතන චතුරාර්ය සත්‍ය අනම්මනම් කියලා මේ දතේ හැප්පෙන වචන වගේක් හොයාගෙන ආවිල්ලා මේක අවුල් කරන්න හදනවා. කරුණාගලට මුල් උපදේශපන්ති කියලා. පේන දේ බලන්න. මේ gedirin කෙනාපතේවල් බලන්න යන්න එපා. අපි මේන් දෙනක් බත් කාලත් වගේ කිව්ව ලෙඩ වුණොත් අපි වගේ කියනවා. gedirin කෙනාලු වගේ කාලා බඩේ ලෙඩ වුණොත් එහෙනම් අපි කැමති නෑ. දෙන දෙයක් සම්බර දෙයක් කාලා මේ දෙන දෙයක් කියලා හිටපල්ලා. ඉතින් ගිහලා කන්න යන්න එපා. ඒකයි හෝටල් වල මිනිස්සු කැමති නැති පිටින් ගෙනලා කෑම කනවනේ. නෑ හිමි ලෝක කියන්නේ බෑ. මෙතන කාලා බඩට අමාරුයි කියලා බලනකොට ගෙදරින් ගෙනලා කාලා තියෙනවා. මේ හෝටලේටත් ගෙදරින් ගෙනලා කන්න එපා. ඔය දෙන සම්බර දෙයක් කම්. ඒ නිසා අර මූලික උපදේශ පන්තියේ නැවත අහුම්කම් දෙන්න. ඒකට කරුණා කළ සද්ධාවේ නැහුම්කම් දෙන්න. මේ ගෙදරින් ගෙනාව දේවල් දාගන්න එපා. එතකොට බේරන්න බෑ. කොහෙන් කොහෙන් තෝරන්නද මේක මේ මේ 40 50ක යන ගමන? එක්කෙනෙක් කර කොහෙන්ද ගෙනාවු දෙයක් දාගෙන ඒකට මුළු සභාවෙම අවධානය යොදා ගන්නවා සාධාරණයි. ඒක මගේ දුර්ලභමක් මේවා එක වැඩි වෙලා කතා කරන එක. මම ඒ නිසා ඒක නට විතර ටොක්ක්ක් කරනලා අපි යන ගමන යනවා. ලිඛිත ප්‍රශ්න අවසාන ප්‍රශ්නය ගත්ත ස්වාමින් වහන්සේ කාය සංස්කාරයේ සංසිඳීමෙන් පසු සතිය නාසිකාග්‍රේම තබමින් අපගේ මෙනෙහි කිරීම ගැන කණ්ණාකර පාදා දෙනු මැනවි. තිරුවන් සරණයි. ඒකෙදිත් මේ මොකද්ද මේ කාය සංස්කාර සංසිඳුන්නේ කියන එක තේරුම් කරගන්න නැතුව ඒ ප්‍රශ්න කටුකෙම අහන්න නැතුව අමාරු උත්තර දෙන්න නිසා කාට හරි ඒක ඇත්තටම විසඳගන්න ඕන නම් මේ ප්‍රශ්නයට තෙදී මේ පරිසරය අනුව මොකද්ද මේ කාය සංස්කාර සමත උනේ කියන එක කියන්න පුළුවන් නම් මම හිතන උත්තර හොයන්න පුළුවන් වෙයි කියලා. කැමතිද කවුරු හරි මේ ප්‍රශ්න ලියපෙන්න නායකට අර ප්‍රශ්නෙට උත්තර දෙන්න එහෙම නම් ඉස්සරහට යන්න පුළුවන්. දැන් එහෙම කාටක් කරේ අත්‍යවශ්‍ය නැත්තම් අපි යනවා මේ ප්‍රශ්නේ වැඩසටහන නිමාව දකින්න. අත උසන්න අවශ්‍ය නැහැ අත උසන්න ඒකට හරි අපි අපි අපි දන්නවා ඒකට. ඔබ ඕන් කරලා දෙන්නකෝ ගිහිල්ලා. මුතුරු ස්වාමීන් වහන්සේ ආශ්වාස ප්‍රශ්වාසයේ නොදෙනී ගියාම නොදෙනී යාමක් සිද්ධ වෙනවා. මගේ ප්‍රශ්නේ කියන්නේ මේ ප්‍රශ්නේ යටතේදී මොකද කාය සංස්කාර සංසිඳුනායි කියලා කියන්නේ. සතියේ පිටින් ආනාපාන සතිය අපි දැනගන්නම ආනාපාන සතිය අචේතනිකව දැන ගැනීමට පත් වුණාට පසුව දිගටම නොපැවති නැතිවීමක් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් කියවෙන උත්තරේ නැවත ප්‍රශ්නේ වර්ණනා කරනවා. ඒකට උත්තර කියන්නේ මේ කියලා තියෙන ප්‍රශ්නේ පසුබිම යටතේ මගේ කාය සංස්කාර සංසිඳුණාට පස්සේ කියන එකේ මොකක්ද අදහස් කරන්නේ? හුස්ම ගැනීම ආස්වාසේ සහ ප්‍රස්වාසයේ ක්‍රමෙන් මගේ දැනීමෙන් නැතිවීම නැතිවීමක් වගේ මට තේරෙනවා. එතනදී සිහිය මම පවත්වාගෙන යනවා. එතන සිහිය තබා ගැනීම තුළ ආස්වාද ප්‍රස්වාසයේ නොදෙනී යනවා. හරි එතකොට ආස්වාද ප්‍රස්වාසයේ නොදෙනුනා නම් ඒක අපි හිතමු ඕක තමයි උත්තරේ කියලා. මොකද නම් ආශ්‍රව ප්‍රශ්නේ තිබිච්ච තැන අල්ලන්නේ කොහොමද එවනම්? ආනවා ඊට පස්සේ මම හැප්පෙන තැන බලන්නද බලන එකද කරන්න ඕනේ කියලා. ආනාපානියක් තියෙනවනේ තැනක් හොයන්න පුළුවන් වෙන්නේ. ආනාපානයක් නැත්තම් තන පිළිබඳව තනකුත් නැහැ. ඉතින් එතකොට අපි දන්නවනේ මේ තිබිච්ච ආනාපානය සියුම්මනේ සියුම්ච්ච ආනාපානය නැති උනේ සතිය දිකට තියෙනවනම් තියෙනවා කියලා තමයි විශ්වාස නම් මේ අතර ප්‍රශ්නකුත් ඕනේ අර පවතින සතිය අරමුණක් නැතුව පවතින සතිය නිමිත්තක් නැතුව පවතින සතිය දිගට අරගෙන යන එකයි තියෙන්නේ. ඒ සතිය කොහෙද එල්ලලා තියන්නේ? ඒ වගේ දේවල් හොයන්න ගියොත් එහෙම අර ගත්ත එකලස කැඩෙනවා. තර්කයට තර්ක ඥානට ඇවිල්ලා කැඩෙනවා. සතියට පුළුවන් නම් ආනපාන නැතුව පවතින්න එයාට කියන්න තියෙන්නේ බයිසිකල් එක හැන්ඩල් එක අතහැරලා යන්න පුළුවන් නම් අත් දෙක කොහෙද තියාගෙන ඉන්නේ කියලා හොත් ඉස්සරහට බැඳගෙන පදින්න ඕනේ පිටිපස්සට බැඳගෙන පදින්න ඕනේ කියලා කියන්නේ. අධික ගැලෙව්වට පස්සේ කොහෙද තියෙන්න ඕන කියලා ප්‍රශ්නයක් නැහැ. එහෙම මෙහෙම දියාගත්ත ප්‍රශ්නයක් නැහැ. අධිශක් වුණොත් අත තියාගන්න. අන්න ඒ වගේ අපේ හිත මේ ලස්සන පදමාවට පස්සේ තර්කමතු කරන ගතියක් තියෙනවා. ඒකට උදව් කරවෝ ගමන් සැකේ වැඩි වෙනවා. කර්මා කරලා ඒකට පොර දාන්න එපා. සතියේ ඥාන වලට කෙලින් නැගිටලා යන්න පුළුවන් නම් ඵලයක්. පුළුවන් නිසානේ දැන් ආනපාන ගෙවිලක් තියෙන සතිය කැඩලා නැහනේ. ඊට පස්සේ එයාට ආයේ අර පිටිපස්සෙන් තියෙන සැක කරන හිත කොච්චර දෝ ඇවිල්ලා මේ වෙලාවේදී කොට පෙරක දෝරුකම් දෙනවා. ඒ ඔක්කොම චින්තාමයයි. ඒවට පොර දාන්න ගිය ගමන් අර ප්‍රත්‍යක්ෂේ බාල වෙනවා. ඒ නිසා ඒ වේදි කියන දිනේ අපිට අවශ්‍ය සතිය තියෙනවා. මේක කරමුන තුන දැන් අරමුණ නැහැ. ඒ සතිය තියෙනවා. ඒක වඩා හොඳයි. ඒක දිගේ යනවා. එතකොට මේ කොතනද හිත පාත්තන්න ඕනේ? හැපෙන තැන බලන්න ඕනද කියලා ප්‍රශ්නේ පේනවනම් බැලුවට කමක් නැහැ. නමුත් ඒ වගේ ප්‍රශ්න මාර්ගයෙන් අර ඇතිවිච්ච එකලස හලාප ගන්න නැතුව යන්නේක තමයි කරන්නේ. දැන් අපි පැයකට සැලසුම් කළ තිබුණාට පැය කයි කාලකටත් වැඩි පොඩ්ඩක් වෙලා ගිහිල්ලා තියෙනවා. එතකොට අපිට මෙතන ඉඳලා දැන් 2:20යි වෙලා ඕ 3 වෙනකන් කාලේ තියෙනවා ශක්පම් භාවනාව සඳහා. අපි නැවත 3ට විතර සාමූහික භාවනාවට රැස් වෙනවා. පිටිම යෝගාචර පිළිසෙට කැමති නම් උඩහට ගිහිල්ලා ඒ සක්මණ පරියන්කේ කරන්න පුළුවන්. එතකොට අපි දීපාර්ශවීය නැවත අනිවාර්යයෙන්ම එකතු වෙන්නේ ආයේ පහට දවසේ ධර්ම දේශනාව සඳහා. මේ මතක් කිරීමත් එක්කම අපේ පළවෙනි ධර්ම සාකච්ඡාව මෙතනින් නිමාව දකිනවා. සම්බන්ධ වෙච්ච ශිරු දිනාටම තෙරුවන් සරණයි.